තෙරුවන් සරණයි මම මේ මගේ යාළුවවත් සම්බන්ධ කරගන්නම් මහත්තයා මොකද මේ මම එයාට කිව්වා මේ හොඳයි සම්බන්ධ කරගන්න යාවත් මේ හරි සම්බන්ධ වුණා මහත්තයා තුමා ඇතුළු සියලු මාර්යන් වහන්සේලාට අපගේ নমස්කාරයම වේවා මේ අපි අපිට මේ දැන් ඒවත් ගමන් ඔබතුමාගේ බණ අපිට හම් වෙලා මාසයක් විතර තමා උනේ. ඉතින් මේ ඔබතුමාගේ බණවල ඉතින් අපි හුඟක් දේවල් අපිට අපි නොතේරිච්ච දේවල් හුඟක්ම වටහාගත්තා ඔබතුමාගේ සරල සරලව කියලා ඒක ඒවා අපි අර සරලම බණ කිව්වත් ඒවත් ගැඹුරු තැන් තියෙනවනේ මහත්තයා. ඉතින් අපි පැහැදිලි මදි පොඩ්ඩක් ඔබතුමියගේ ලයින් එක පොඩ්ඩක් බලනවා. ඔව් පැහැදිලි මදි. ඇහෙන්නේ නැතුව යනවා. එනවා යනවා වගේ තේරෙන්නේ. ඔව්. <laughs> දැන් ඇහෙනවද මහත්තයා මම මේ දැන් හරිද? දැන් තියෙනවා. ඔව් කතා කරන්න බෑ. ඉතින් දැන් හරි ඒකට දැන් මහත්තයා ඉතින් අපිට හුඟක් මේ මහත්තයාගේ බණ අහලා ඉතින් අපි හුඟක් දේවල් ඉතින් අර හිතේ තියෙන හිත හිතමයි මේ තියෙන්නේ කියන එක ඔබතුමා ඉතින් ඇත්තටම කිව්වොත් පොවනවනේ ඔබතුමා ඉතින් ඒවා ඒවා මේ ඇත්තටම අපි හරි ආසාවෙන් අහනවා මහත්තයා දැන් දැන් මේ ළඟදී අහපු දැන් ළඟදී දාපුවත් ඇහුවා අර මේ අර දැනගෙන ගියොත් කතරගම ඒක ඒක ඒක ඇහුවා ඒක ඇහුවා නාම රූප විඥානයේ කෝච්චිය ගැන ඒක හරි ලස්සනට මහත්තයා කියනවානේ දැන් අපිට ඇත්තටම මහත්තයා ප්‍රශ්නය තියෙන්නේ දැන් පංච උපාදානස්කන්ධ සිත මේ මොක සිත ඇති වෙලා නිරුද්ධ වෙන එකත් මහත්තයා හොඳට කියනවා තමයි අපිට මොකනවා හරි ඒකෙන් කමටහනක් දෙන්න පුළුවන් ද මහත්තයා අපිට මේ මේ මේ වඩා ගන්න පිළිවෙතක් ආ මේ මග වඩා ගන්න පිළිවෙත නේද හොඳයි එහෙමයි හොඳයි ඒ ඒ ඒ ඒක තමයි අර සත්‍ය ඥාන කෘති ඥාන කෘති ඥාන වල තමයි අපිට කරන්න තියෙන දේ තියෙන්නේ සත්‍ය ඥාන පහළ වුණාට පස්සේ එතකොට කෘති ඥාන කරන්න බෑ කරන්න තියෙන දේ අරක පැහැදිලි වෙලා නැත්තම් සති ඥාන පහළ වෙලා නැත්තම්. එතකොට ඒක නිකන් දැනුමකට හිර වෙනවා විතරයි. වැඩක් නැති වෙනවා. එතකොට ඒක තමයි අර මුලින්ම හරියටම හරියටම දැනගන්න ඕනේ වෙලා තියෙන සංසිද්ධිය මොකක්ද කියලා. අන්න ඒ සංසිද්ධිය දැනගත්ත කෙනෙක්ට තමයි කරන්න දේවල් තියෙන්නේ. <laughs> මොකද්ද කරන්න තියෙන්නේ? හරි. අන්න අන්න ඒකයි. එතකොට එතනින් එහාට තමයි ඇත්තටම මග වැඩිලා යන්නේ. දිගින් දිගට දිගින් දිගට. අරියෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්න පටන් ගන්න. සම්මා දිට්ඨියට එන්න ඉබේ ඉස්සල්ලාම. සම්මා දිට්ඨියට ආපු කෙනා තමයි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත විදිහට මේ විදිහට මාර්ගයේ වැඩෙන්නේ. එතකොට ඒ කෙනෙක්ව සම්මා දිට්ඨියට ගේන්න එන්න ඕන මාර්ගය මාර්ගය ඇවිල්ලා කොහොම සම්මා දිට්ඨියටපත් වෙන්නේ කියන පණිවිඩය තමයි අපි හැම සාකච්ඡාවකදීම දෙන්න බැලුවේ. ඉතින් ඒ සාකච්ඡා හරියටම ශ්‍රවණය කරා නම් එහෙම නොවී තියෙන විදියක් නැහැ. අන්න ඒකයි වැඩි. ඒව වෙනවමයි. එන්නම ඕනේ. මේ අහුවෙලා තියෙන තැන් එක එක පැති වලින් එක එක පරයයන් එක එක විදිහට විවිධ විවිධ අයත් එක්ක කතා කරපුවනේ දාලා තියෙන්නේ. එතකොට ඒ එතකොට විවිධ විවිධ කෝණ වලින් ඒක පෙන්වලා තියෙනවා කොහොමද ඕක වෙන්නේ කියලා. නේ? වෙන්නේ කියලා. එහෙමයි. හොඳයි. මම හිතනවා ඒ ඒ අවබෝධය ඇති කියලා. එහෙමද? එහෙම අන්න ඒකයි. ඒකයි දැනගන්න ඕනේ ඉස්සල්ලාම. මොකද මම එතන එහාට යන්න ඉස්සල්ලා දැනගෙන තියෙන්න ඕනේ අපි රැවටිලා හිටියා කියලා දැනගෙන තිබුණා. දැනගෙනද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ දැන් ඒක තරමක් දුරට දැනගෙන තමයි ඉන්නේ මහත්මයා. අන්න හරි. තරමක් දුරට. තරමක් දුරට. තරමක් දුරට කියන්නේ අර ඔබතුමාගේ මේ මේ පුබ්බේ නිවාසානුසුති ඥානය එතකොට ඔබ යන නිවන් මඟ හරිද එතකොට රේල් පීඩි දෙක උඩ යන විඥාන කෝච්චිය ඒවෙන් ඒකෙන් හොඳටම අවබෝධයක් හම්බ වුණා මේ කොහොමද මේ පංච උපාදානස්කන්ධ සිත සකස් වෙන්නේ කියන එක. ඉතින් දැන් මේක බාහිරට යන්නේ නැතුව ඇතුළෙම කියන එක අවබෝධයි. එතකොට මේක ඉතින් ඒක නිසා දැන් අපිට මේ වඩා ගන්න පිළිවෙතක් මේක වඩා දැන් මොකද කරන්න තියෙන්නේ කියලා ඔතනින් එහාට. හරියට හරියට. එතන එහාට කරන්න තියෙන දේ. අන්න හරි. කරන්න තියෙන දේ හරිම සරලයි. බුදු පියාණන් වහන්සේ කරන්න කියලා වෙන්නේ මෙච්චරයි. පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛ අනාත්ත දකින්න. සෝවාන් සෝවාන් වෙන්න ඉන්න කෙනා සෝවාන් වෙන කෙනා සකදාගාමි මාර්ග සකදාගාමි අනාගාමි මාර්ග අනාගාමි අරිහත් මාර්ග අරිහත් මේ ඔක්කොම මොකද දුන්නේ එකම දෙයයි කිව්වේ පංච උපාදානස්කන්ධේ අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න පුළුවන්. ඔතනමයි ගමන තියෙන්නේ. අන්න හරි. ওই දකින්නවා කියන එක අපි වරදවල තීරුම් අරන් ඉන්නවා. අන්න ඒකයි ඊගාව වැඩි. <laughs> ඒ කියන්නේ මේ මේක දකින්න කියලා කිව්වේ මොකද්ද කියන එක හරියට දන්නේ නැහැ. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා නේද? එතකොට එහෙම එහෙම අන්න ඒකයි ලියා ගන්න ඕනේ. එතකොට අපි දැන් ආයි මුලින් ඉඳන් පොඩ්ඩක් එමු. එතකොට මම මොකද මම එහෙම තමයි සාමාන්‍යයෙන් කතා කරනකොට මුල මැද අග යන විදිහට තමයි ගන්නෙ. එතකොට කොහෙවත් මග මග ඇරෙන්නේ නැතුව ලස්සන්ට වැඩේ යනවා ගලාගෙන. නේද? දැන් <laughs> මේ දැන් අපි හිතමුකෝ දැන් දැන් අපිට අපිට ලෝකයක් හම්බ වෙන්නේ මේ ලෝකය කියලා හම්බ වෙන්නේ මේ ආයතන හයේ ක්‍රියාවලියත් එක්ක. හරිනේ. එතකොට මේ හයෙන් පිට කවදාකවත් අපිට හම්බ වෙලා තියෙනවද ලෝකයක්? නෑ. හරි. ඔය හයෙන්ම තමයි අහු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ඒ හයනොත් ඒ හය ගත්තාම ඇයි හයක් තියෙන්නේ? ඇයි ඒ කියන්නේ දැන් ඇහැ කියන ඇහෙන් කරන්න පුළුවන් එක තව එකකට කරන්න පුළුවන්ද? ඒ කියන්නේ එක ආයතනයකින් කරන්න පුළුවන් එක තව ආයතන වලට කරන්න පුළුවන්ද? බෑනේ. බෑනේ. හරි හරියට හරි. ඒව ඒව හොඳටම පැහැදිලිමන ගිහිල්ලා තියෙනවනේ නේ හොඳටම ලිහිලානේ ඒ එහෙමයි අනේ පැහැදිලි අන්න හරි. එහෙනම් එහෙනම් හොඳට පේනවා. එහෙනම් ඇහැ කියන ආයතනයෙන් කරන කෘත්‍ය කවදාවත් කන, නහය, දිව, කය, මන කියන පහෙන් කරන්න බෑ. එහෙනම් කන කියන ආයතනයෙන් කරන කෘත්‍ය ඇහැ, නහය, දිව, කය, මන මේ එකකින්වත් කරන්න බෑ. එහෙනම් ආයතන හයර තියෙන විවිධ කෘත්‍යයන් හයක්. හරිනි ඒටික හොඳ ඕන හොඳ මතක තියාගන්න. එතකොට එහෙනම් එකකට එකක් වෙනස් කෘත්‍යයන් තමයි මේවෙන් සිද්ධ වෙන්නේ. හරිනි? ඔන්න බැලුවා. හරි. ඊට පස්සේ දැන් අපි බලනවා මෙහෙම. හොඳයි. එහෙනම් අපිට මේ බාහිරත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද? අභ්‍යන්තර බාහිර. මේ දෙක සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමය තමයි ඇහෙන් කනින් නහයෙන් දිවෙන් කයෙන්. හරිනේ. මේ පහෙන් තමයි අභ්‍යන්තර බාහිර ආයතන අපිට ඒ කියන්නේ බාහිරයක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඕක පොඩ්ඩක් ලෙහා ගන්නවා. ඕකත් පොඩ්ඩක් ලෙහා ගත්තාම අපිට පේනවා එතකොට එහෙනම් පෙනීම කියන තැන හම්බ වෙන්නේ ඇහැ නිසා. ඇසීම කියන තැන කන නිසා. දැනීම කියන්නේ න ะ ගඳ සුවඳ දැනීම කියන එක නහය ඊට පස්සේ රස දැනීම කියන එක දිව එතකොට මේ ස්පර්ශයන් දැනීම කියන එක කය හරි මේ පහෙන් අරගෙන ඊට පස්සේ අපිට ආයිත් වෙනවා මේ පහ මේ පහත් එක්ක එහෙනම් දැන් මේ මොහොතේ දැන් මේ මොහොතේ පේනවා කියන තැනක් ගත්තොත් එහෙම මේ පේනවා කියලා කියන්නේ කවුද? ඇහැද කියන්නේ. ඔන්න අපි ඔන්න බලනවා. ඔන්න පරීක්ෂණේ මේ පරීක්ෂණක මම කියන්නේ මේ දවසේ බලන්න ඕන විතරක් ඕගොල්ලෝ. මේ කියන්නේ දිගටම යන්න ඕන විදිය. හරි. නැනේ ඇහින්ද පේනවා කියන්නේ ඇහැද? නෑනේ මේ වෙලාවේ මාව නිර්වින්දනය කරොත් ඇහැ නැති වෙන්නේ නෑනේ. මේ මැරිච්ච මලමණියකත් ඇහැ තියෙනවානේ. හැබැයි ඒක අහුම්බු වෙන්නේ නෑනේ පේනවා කියන එකක් හිතයට. එහෙනම් ඇහැට පිළිගන්නේ නෑනේ. ඔන්න වෙහා ගන්නවා ඒක. කනට මාව නිර්වින්දනය කරොත් දැන් මට ඇහෙනවද කියන දේවල්. ඇහෙන්නේ නැහැ කන තියෙනවනේ. එහෙනම් කනට නෙමෙයිනේ ඇහිලා තියෙන්නේ. හරිනේ? ඔන්න ඔහොම මම කියන්නේ පොඩ පොඩ බලන්න කියලා. ඒ මාව නිර්වින්දනය කරලා තියෙනවා දිවට මොනවා හරි දැම්මොත් මට දැනෙනවද? දැනෙන්නේ නැහැ. මේ කයට ඕනම දෙයක් ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ඒ වගේ වෙලාවක. නේ? දන්නෙත් නැහැ. එහෙනම් ඒ එකක්වත් ඒවට හම්බ වෙලා නැහැ. ඒ ඉන්ද්‍රියන් වලට කිසි දෙයක් හම්බ වෙලා නැහැ ලෝකේ. එහෙනම් මේ පේනවා කියන එක හැට පේනව නෙමෙයි. අන්න ඔල්ල අල්ලගන්න ඕන තැන. පේනවා කියන්නේ මේ මස් හැට පේන කතන්දරයක් නෙමෙයි මේ කියන්නේ එහෙනම්. එහෙනම් මේ පේනවා කියන එක හම්බ වෙන්නේ නිර්වින්දනය කළා තියෙන වෙලාවක නැත්නම් මොකද්ද හිත සම්බන්ධ වෙලා නැහැ. එහෙනම් ඒ වෙලාවේ චක්කු විඥානය කියන එක හටගෙන නැහැ නේ. සෝත විඥානය කියන එක හටගෙන නැහැ. ගහන විඥානය කියන එක හටගෙන නැහැ. ජීවහ විඥානය කියන එක හටගෙන නැහැ. ඊට පස්සේ කාය විඥානය කියන එක හටගෙන නැහැ, මනෝ විඥානය කියන එක හටගෙන නැහැ. මේ හයම හටගෙන නැහැ. ඒ හයම හටගෙන නැත්නම් ඔය ඔක්කොම සිත් ටිකක් ගැනනේ කියන්නේ විඥාන විඥාන විඥාන විඥාන කියලා. එතකොට බලන්න එහෙනම් ඔය ටික හටගෙන නැත්නම් අපිට පේනවා මේ මන හටගෙන නැත්නම් මන ආයතනේ හටගෙන නැහැ මේ වෙලාවේ. හරිනේ? මන ආයතනය හටගෙන නැහැ. එහෙනම් මේ මන සම්බන්ධ වෙච්ච වෙලාවක තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එහෙනම් අපිට පේනවා ඇහැ රූප තිබුණාට කවදාවත් පේන්නේ නැහැ. ඇහි කන ශබ්ද තිබුණට කවදාකවත් ඇහෙන්නේ නැහැ. තුන්ගෙන්නෙක් ඉන්න ඕනේ. කවුද ඒ තුන්ගන්නා? හිත. එහෙම නැත්නම් මනස එන්න වෙනවා මෙතනට. ආන මේ තුන් දෙනා එකතු වෙච්ච තැන අන්න වැඩේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥාන. චක්කු විඥානේ කියනකොට මනස හටගෙන ඉවරයි. අන්න බලන්න මනස ඉපදිලා ඉවරයි. එහෙනම් මේ මනස සම්බන්ධ වෙච්ච තැනදිමයි මෙන්න පේනවා කියලා අපිට හම්බ වෙන හේතු තුනක් නිසායි පේන්නේ. හරිනේ හේතු තුනක් නිසායි පේන්නේ ඇහෙන්නේ තුන් විදිහටමයි ඇහැ කන සද්ද සෝත විඥානය කියන හේතු තුනක් නිසායි ඇහෙන්නේ එහෙනම් අපිට පේනවා ඇහෙන ওই විදිහටම දැනෙන තැන ගත්තොත් එහෙම දැන් කයට ගත්තොත් එහෙම කයයි ස්පර්ශයයි කය විඥානයයි කියන තුන හට ගන්න ඕනේ නේ එහෙනම් මේ තුනට තමයි දැනෙන්නේ මේ තුන එකතු වුණොත් විතරයි දැනීමක් එන්නේ තුනෙන් එකක් අඩු වුණොත් වෙන්නේ නැහැ තුන එකක් අඩු වුණොත් වෙන්නේ නැහැ. එහෙනම් මේ තුන සකස් වෙන්න ඕනේ. එහෙනම් හේතු ටිකක් නිසායි ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ. අන්න දැනගත්ත දැන් මේ කතන්දරේ. හේතු තුනක් නිසායි පේන්නේ. එතකොට අපි ආයි තව තව ටිකක් කඩා ගන්නවා. තව ටිකක් ඔතනින් කඩා ගන්නවා. එහෙනම් අපි අහලා තියෙනවා පේන්නේ ඇහැට කියලා. නේද? ඒකත් අහලා දැනගෙන තියෙන්නේ කොහින්ද? මේ සිතුවිලි හරහා ගොඩනැගිච්ච මනස තුල හැදිච්ච කතන්දරයන්නේ. සංඥාවක් මේ විදිහට මේ ইনফෝමේෂන්ස් ටික ඊට පස්සේ අපි බලනවා එහෙනම් මේ පේනවා ඇහෙනවා දැනෙනවා කියන තැන් තුන වෙනුවට හිතෙන බවක් නේද තියෙන්නේ හරිනේ හිතෙන බව හරිනේ ඔන්න ওই ටික මම මේ ආයෙ මතක් කරගෙන ඉන්නේ එතකොට මේක ලස්සනට ගලාගෙන යයි ඕගොල්ලන්ට හරි එතකොට ඔන්න එතකොට අපිට පේනවා එහෙනම් ඇහෙනවා කිව්වත් තියෙන්නේ හිතෙන බව දැනෙනවා කිව්වත් තියෙන්නේ හිතෙන බව පේනවා කිව්වත් තියෙන්නේ හිතෙන බව එහෙනම් අපිට පේනවා ඇහැ උපයෝගී කරගෙන කන උපයෝගී කරගෙන නහය උපයෝගී කරගෙන දිව උපයෝගී කරගෙන කය උපයෝගී කරගෙන මනෝ ලෝකයක් හදනවා කියලා. මනස තුල ලෝකයක් හට ගන්නවා කියලා. හරිනේ? එහෙනම් ආන්න හරි. මනස තුල ලෝකයක් හට ගන්නවා. එහෙනම් ඒ ලෝකේ තමයි අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ ඔන්න ඔතනින් අපි චුට්ටි චුට්ටි දැන් ලියන්න ඕනේ. එතකොට අන්න අපිට පේනවා එතකොට එහෙනම් මේ පේ ඇහැ ඇහැ කියන තැනට එන අපි ওই ඔන්න ඔය විදිහට හැදිලා තමයි අපි දැනගෙන තියෙන්නේ පේන්නේ ඇහැට කියලා. ඇහින්නේ කනට කියලා. දැනින්නේ දැනින්නේ මේ මේ මේ රස දැනින්නේ දිවට, නහසේ ගඳ සුවඳ දැනින්නේ නහයට, මේ ස්පර්ශ දැනින්නේ කයට කියලා ඔන්න ඔහම හැදිලා දැනගත්ත දෙයක් කියලා. ආ ඒකත් මේ හිත තුලින් හැදිච්ච එකක් කියලා. ඊට පස්සේ අපි දැනගන්නවා ආයිතරයක් ඇහැ කියලා ඉපදිලා තියෙන හිතන බවක්නේ බලන් යනකොට එතකොට. එහෙනම් පේන්නේ <laughs> පේන්නේ හැටනම් ඒ ඇහැ කොයි එකද? පේ ඇහෙන්නේ කනට නම් ඒ කන කොයි එකද? දැනෙන්නේ දිවට නම් ඒ දිව කොයි එකද? මේ විදිහට අපි බලනකොට අපිට පේනවා ඒකත් සිතුවිල්ලක් කරහා ඉපදිච්ච එක. එහෙනම් ආ මේ පේනවා කියන තැනම ඇහැ රූප චක්කු විඥාන කියලා සකස් වෙනා අන්න දැන් පේනවා කියන තැනම තමයි ඇහැ ඉපදිලා තියෙන්නේ. එහෙනම් පේනවා කියනකොටම තමයි ඇහැක් අපිට හම්බ වෙන්නේ නේ. තියෙනව නෙවෙයි හම්බ වෙනවා. එකපාරම ඉපදිනවා ඇහැක්. ඊට පස්සේ ඇහෙනවා කියනකොටම අන්න ටක් ගාලා කනක් ඉපදිනවා. නේද? ආ එහෙනම් අපිට තියෙනවා මේ ඉපදෙන ඇහැක්, ඉපදෙන කනක්, ඉපදෙන නහයක්, ඉපදෙන දිවක්, ඉපදෙන කයක් ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. සංඥා ටිකක්. ඒ කියන්නේ මනස තුළට ගොඩ නැගිච්ච සංඥා ටිකක් තමයි ඇහැ කන නාසය දිව කය මේ ඔක්කොම ටික. ඊට පස්සේ මේ කය මේ කය කයේ කොටස් ටික කියලා දැනගෙන තින්නෙත් ওই විදිහටමයි. හරිනේ ඕන්න හොඳ මේ අපි ලියනවා. ඊට ওই විදිහටම දැනගත්ත ටිකක් ඒකත් මේ මනස තුල ගොඩ නැගිච්ච ලෝකයක්. ඉතින් බලන් යනකොට මම මගේ දේවල් මගේ ඔක්කොම ওই වගේම බාහිරේ කියලා අපිට හම්බ වෙලා තියෙන ඔක්කොම ඔන්න ඔය විදිහට මනස තුලින්ම ගොඩනගාගත්ත දේවල් නේද කියලා අපිට පේනවා. අන්න දැක්කා. ওই ටික දැක්කට පස්සේ අපිට පේනවා එතකොට නම් මනස තුල මේක ගොඩ නැගින්නේ කොහොමද? මනස තුල ගොඩ නැගින්නේ කොහොමද? එහෙනම් ඇහැ රූප ගැටෙනකොට ඇහැට පෙනිලත් නැත්තම් ඒ හරහා හිතක් නම් හදාගෙන තියෙන්නේ මේ විස්තර ටික. මේ හැම දෙයක්ම මේක වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. මොකද්ද මේ වෙන ක්‍රමී? අන්න අපි දැන් බලනවා ඔන්නෝක. එහෙනම් අන්න අපිට පේනවා මේ බුදු පියාණන් වහන්සේ පෙන්නන ඔන්නෝක වෙන්නේ මෙහිමයි කියලා. කොහොමද පෙන්නේ? කනයි සද්දේ ගැටෙනකොට සෝත විඥානය හට ගන්නවා. අන්න ඇහෙන බවක් දැනෙනවා. අන්න ඇහෙනවා කියන ස්වභාවය ඇති වෙනවා. අන්න කන ඉපදුනා. ඔන්න කන ඉපදුනා. ඊට පස්සේ තිංගන් සංගති පස්ස. හැබැයි කනට දැනගන්න දෙයක් ආවේ නැහැ. කනට කනට සද්දේ කනට ඇවිල්ලා මේ සද්ද තරංග වදිනකොට කන කම්පණය වෙනවා මේ කම්බරේ කම්පණය වෙනවා ඒ හරහා ඒ මොහොතේදී ඒ ඒ එතන ඒ වෙන ආවේගය කියන එක තමයි කනේ වෙන ආවේගය තමයි මේ මේ සෝත විඥානීය කියලා දැනගන්න ටික ඔච්චරයි උනේ එතන හම්බුන්නේ කිසි දෙයක් එහෙනම් පේනවා කියන තැන දෙයක් හම්බු වෙලා නැහැ කවදාවත් නේද එතන එච්චරයි වෙලා තියෙන්නේ මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටුණා ඒ ගැන දැනීමක් ආවා එච්චරයි. ඒ ඒකට වේදනාව ඒ දැනීමක් ආවා එච්චරයි වෙලා තියෙන්නේ. වෙන මොකුත් වෙලා නැහැ. ඔන්න ඔච්චරයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අපිට ඊගහවට පේනවා තිංගා සංගති පස්ස. මෙන්න මේක ස්පර්ශ වෙලා තියෙනවා මන ආයතනෙට. මොකද චක්කු විඤ්ඤාණි, සෝත විඤ්ඤාණි, ගහන විඤ්ඤාණි, ජීව විඤ්ඤාණි, කාය විඤ්ඤාණි මේ ටික හට ගන්නකොට මන ආයතනෙ හටගෙන තියෙන්නේ. එහෙනම් මේක මන ආයතනෙට මේ මෙරිලා කන ඉපදිලා හැදිච්ච එක කන මැරිලා යනකොට ඒ මොහොතේම මන ආයතනය තුල මේ සිද්ධ වෙන්නේ අන්න මනට මේක ස්පර්ශ වෙනවා. මේ ආරම්භණය. අන්න ස්පර්ශ වෙනකොට තිංග සංගති පස්ස කියලා ඔබතුමී අපේ අපි ඉපදෙන්න හේතුවත් කෙලෙස්මයි. එහෙනම් මේ කෙලෙස් කියන ස්වභාවය ඒ කියන්නේ කයක් ආවේ නැහෙනි පෞකුසකට. නේද? මේ විඥාන ස්වභාවයන් ගණන් ගමන් කරේ. ආන්නේ ස්වභාවයේ තියෙන පව ඒ ඒක ඒක ගමන් කර එන්න හේතුව තමයි කෙලෙස්. එහෙනම් මේ කෙලෙස් කියනකොට රාගදේශ මොහ තියෙනවා. අවිද්‍යා තණ්හා කියන එක යෙදිලාමයි තියෙන්නේ. එහෙනම් මේ තිංහං සංගති පස්ස කියනකොට රාගදේශ මොහ යෙදිලා තමයි මනට මේ මනට යන්නේ මේ කනට වෙදිස සද්ද එකක් නේද? මනට යන්නේ මොකද්ද? මන සද්ද ආරම්මණයක් යන්නේ. සද්ද ආරම්මණේ නිකන් යන්නේ නැහැ නේද? මේ කෙන කෙනාගේ තියෙන මෙන්න මේ කෙලෙස් වල පැවරිලා තමයි යන්නේ. අන්න ගියා. එහෙනම් විකෘති ආරම්මණයක් ගියේ සද්ද ආරම්මණයක් ඒකට අනුරූපව වේදනා සංඥා සංකාර යෙදුණා. අන්න දැන ගැනීමක් ආවා. අන්න විඥාණයට දෙයක් හම්බ වුණා. ඒ දැන ගැනීමට කියනවා විඥාණය කියලා. හරිනේ? ආන්න ඔන්න මේ විදිහට හැදිච්ච ටිකක් තමයි එහෙනම් මේ අපිට මේ මේ හම්බ වෙලා තියෙන්නේ. එහෙනම් අපිට පේනවා මේ හේතු ගොඩකින් ගොඩ නැගින දෙයක් තමයි මනස තුල ගොඩ නැගිලා තියෙන්නේ. ওই ටික තව ටිකක් කොටි කරොත් එහෙම ඇහැ රූප චක්කු විඥානයේ කියනකොටම අන තිංග සංගති පස්ස කියනකොටම රූපයක් රූපය තමයි සද්ද රූපය කියන එක තමයි ওই තියෙන්නේ. හරිනේ රස රූපය ගන්ධ රූපය එතකොට රූප රූපය ඒ කියන්නේ වර්ණ රූපය මේ ඔක්කෝම එන මෙන්න මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට එතනින් තමයි රූපේ හටගන්නේ හරිනේ නමුත් ඒක හටගත්තට ඒ ඒකකටවත් ඒක හම්බු වුනේත් නෑ මොකද්ද උනේවත් කියලා මන ආයතනෙට ගිය තැන තමයි ඒකට දේවල් එක එක දේවල් වෙලා තියෙන්නේ දාලා තියෙන්නේ නම් ටිකක් ආන්න එතකොට එහෙනම් එතන අපිට පේනවා මේ රූපය කියනකොට රූපස්කන්ධයක් තමයි හටගෙන තියෙන්නේ. මොකද බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මේ සිතක් හටගන්න මේ ක්‍රියාවලියක් ගැන. ඒක අපිට උපමාවකින්වත් පෙන්වන්න බෑ කියනවා. ඒ කියන්නේ මේ අසුරක් ගහන තැනකදී චිත්ත වීදි කෝටි ලක්ෂයක් විතර හටගෙන නිරුද්ධ වෙලා. ඊට පස්සේ මේ එක චිත්ත වීදියක් හැටින් චිත්තක්ෂණ 17ක් යනවා කියනවා. චිත්තක්ෂණ 17කින් හදන්නේ මොකද්ද? එක රූපයක්. එක පරමාණුවක් නිර්මාණය වෙන්න චිත්තක්ෂණ 17ක් යනවා. එතකොට බලන්න චිත්තක්ෂණ 17 වැඩි කිරීම කෝටි ලක්ෂයක් වැඩි වැඩි කරුත් එහෙම අන්න එච්චර චිත්තක්ෂණ ගිහිල්ලා තමයි මේ අපිට හම්බ වෙලා තියෙන යමක්. නේද? එහෙනම් එක රූපයක් නෙමෙයි රූප ගොඩක එකතුවක් හම්බ වෙලා තියෙන්නේ. අන්න රූපස්කන්ධයක් හම්බ වෙලා තියෙන්නේ. අන්න දැක්කා. ඊට පස්සේ මේ විදිහටම එහෙනම් ඒකට අනුරූපව වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියන ගොඩක එකතුවක් තමයි මේ ෂණේට අපිට හම්බ වෙන්නේ යමක් කියලා. හරිනේ? ඔන්න ඔබට බුදු පියාණන් වහන්සේ කියන ස්කන්ධ සකස් වෙනවා කියලා. නේද? ওই ක්‍රියාවලිය සකස් වෙන එකට කියනවා පංචස්කන්ධ කියලා. අපි මේක යමක් කියලා අහුවෙච්ච තැන ඉඳලාම අපිට හම්බෙලා ගොඩනැගිලා තියෙන මොකද පංච උපාදානස්කන්ධ. එහෙනම් රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියනකොටම මොකක්ද හටගෙන තියෙන්නේ පංච උපාදානස්කන්ධ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ හට ගැනීමක් තමයි මොහොතක් මොහොතක් පාසා සිතක් හට ගන්නවා කියලා කියන්නේ. හරිනේ. ඒ ඒ හට ගැනීම තුල තමයි අපි යමක් දැනගෙන තියෙන්නේ. එහෙනම් අපිට පේනවා අම්මා තාත්තා දුව පුතා මම මගේ ඇහැ කන නාසය දිව කය මේ ඔක්කොම පංච උපාදානස්කන්ධ ගොඩක එකතු අන්න දැන් අහු වෙනවා නේද? එතකොට එහෙනම් මේක මේ එහෙනම් මෙතන මේ ස්කන්ධ හට ගැනීමක් නිසා මේ මනස තුල නිර්මාණය වෙන දෙයක්. හේතු නිසා හටගන්න ඵල ගොඩක් තමයි මේ ඔක්කොම ටික. නේ? එතකොට ඔන්න ඕක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. අපිට පේනවා එහෙනම් පේන්නේ හැට නෙමෙයි හේතු තුනකටයි පේන්නේ කියනකොටම අපි ඉන්නේ කොතනද? එහෙනම් මෙතන අපිට පේනවා මේ මෙතනින් තමයි මේ නිෂ්පාදනය වෙන්නේ ඔක්කොම ටික. මේ සිද්ධියේ. ඔන්න ওই විදිහට ආයතන හය ඔය ආයතන හය ක්‍රියාත්මක වෙනකොට තමයි මනස තුලට දේවල් හම්බ වෙන්නේ. නේද? ප්‍රොඩක්ෂන් එකක් ඉන්නේ නිෂ්පාදනයක් ඉන්නේ. එහෙනම් මේ මහත්තයා මට මේ පොඩ්ඩක් මම එතන මේ දැන් අපිට දැන් අපි අම්මා කියලා ගන්නකොට ඇත්තටම බාහිරව දැන් කෙනෙක් නෑ කියලා කියන්න බෑ නේද මහත්තයා එතන ඒක තමයි එහෙම ගත්ත එහෙම ගත්තේ හැටියෙම අන්තෙක ඉන්නේ අන්තෙක එහෙම ගත්තේ හැටියෙම ඉන්නේ උච්ඡේද දෘෂ්ටියේ උච්ඡේද දෘෂ්ටියේ එතකොට ඉන්නවා කියලා කියන්න බෑ ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා අන්න හරි ඕක තමයි ලෝකායතනික සූත්‍රයේ පෙන්නේ බුදු පියාණන් වහන්සේ සියල්ල ඇත කියලා ගත්ත එක දෘෂ්ටියක්. ඒක සාස්ත්‍ව දෘෂ්ටිය. සියල්ල නැත කියලා ගත්ත එක ඒක උචිත දෘෂ්ටිය. ආයි සියල්ල එකම ස්වභාවයෙන් ඇත කියලා ගත්ත තැන ආයි සාස දෘෂ්ටිය. සියල්ල විවිධ ස්වභාවයෙන් ඇත කියලා ගත්ත තැන ආයිත් උචිත දෘෂ්ටිය. අන්න බලන්න දෘෂ්ටි හතරකින් අන්ත දෙකක්. අන්ත දෙකක් හැදෙන හැටි. බුදු පියාණන් වහන්සේ පෙන්නේ නැහිම නෙමේ. මධ්‍යම ප්‍රතිපදාවෙන් දකින්න කියනවා. මේ දැන් දැන් සකස් වෙන්නේ. දැන් ඇහැ රූප ගැටෙනකොට ආන්න දැන් තමයි චක්කු විඥානේ හටගන්නේ. දැන් තමයි තිංගං සංගති පස්ස ස්පර්ශය වෙන්නේ. දැන් තමයි රාග දේශ මොහය දෙන්නේ. දැන් තමයි වේදනා සංඥා සංකාර හටගන්නේ. දැන් තමයි විඥානීය දැන ගැනීමක් එන්නේ. එහෙනම් මේ දැන් සකස් වෙන්නේ. තියෙනවා ඉන්නව නෙමෙයි. දැන් සකස් වෙන්නේ. ආන්න බලන්න. අන්න දැන් සකස් වෙනවා කියනකොට අතීතයෙන් ඇවිල්ලාද? නෑ. අනාගතයට යනවද? නෑ. යා පච්චුප්පන්නයෝ ධම්මං තත්ත තත්ත විපස්සති මේ දැන් සකස් වෙන්නේ දැන් හේතු නිසා දැන් ඵල සකස් වෙන්නේ උදාහරණයක් මේ අත් දෙක අත් දෙක වදින්න ඉස්සල්ලා අපිට දැනීමක්වත් අපිට මේ අද්දයක්වත් නැහැනේ ඔන්න බලන්න අත් දෙක වදිනවා කියනකොටම ස්පර්ශය අන්න අත් දෙක අත අන්න බලන්න අන්න ස්පර්ශය මේ අත් දෙක කියන්නේ අතයි වස්තුවයි දෙක ගැටෙන තැන ඔන්න බලන්න මේ අත් දෙක ගැටෙනකොටම ස්පර්ශය ස්පර්ශය වෙනකොටම දැනීම. අන්න බලන්න ස්පර්ශය වෙනකොටම දැනීම. ඔච්චර න්‍යාවේ කාය විඥාණයට දැනුවා. මේ වදින වදිනකොට දැනීමක් ආ. ඔච්චරයි උනේ. නමුත් තිංගන් සංගති පස්ස අත් දෙක වැදුනා, රිදුනා, සද්දයක් ආවා. ඔන්න බලන්න වෙන වැඩි. අන්න මනෝ විඥාණය. අත් දෙක වදිනකොට අන්න බලන්න අතයි වස්තුවයි. අන්න මේ දෙක වැදුනා. අන්න ස්පර්ශය ස්පර්ශය කියන්නේ එතනම දැනීම. අන්න බලන්න ස්පර්ශ වුණා ස්පර්ශයත් එක්ක වේදනාව. ඔච්චර යන කාය කාය විඥාණයට දැනීමක් ආ. ඔච්චරයි උනේ. මේක දැනුණා එතනින් නිරුද්ධ වුණා. නමුත් බලන්න අත් දෙක වදිනකොටම මේකත් එක සද්දයක් එනවා. එහෙම. අන්න බලන්න අත් දෙක වැදිලා ඉවර වෙනකොටම සද්දෙත් ඉවරයි. නේද? එහෙනම් බලන්න හේතු අත් දෙක වදිනකොට ඇති වෙච්ච එක හේතුවක් තමයි මේ සද්දේ. හැබැයි මේ සද්දේ අත් දෙක වැදිලා ඉවරනකොටම නවතිනවා. ඒ කියන්නේ හේතු නිසා පල හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට ඵල නිරුද්ධ වෙනවා. ඵලය හේතුවට අයිතිත් නැහැ. නැහැ. ඵලයේ හේතුවට අයිති නැහැ. අන්න එතකොට අපිට පේනවා එහෙනම් මෙන්න මේ වගේ මේ මොහොතට තියෙනවත් නෙමෙයි ඉන්නවත් නෙමෙයි දැන් දැන් හේතු සකස් වෙනකොට දැන් තමයි සකස් වෙන්නේ. හරිනේ? අන්න හරි. ඔන්න ඔය ටික ඔන්න ඔය විදිහට දෙවුනාම අපිට පේනවා එහෙනම් අතීතයේ කතාන්දරයක්වත් අනාගතයේ කතාන්දරයක්වත් නෙමෙයි මේ දැන් සිද්ධ වෙන සිද්ධියක් තියෙනවා. දැන් සිද්ධ වෙන. ඒ කියන්නේ ඔබ කණ්ණාඩියක් ඉදිරි පිටට යන්න ඉස්සෙල්ලා ඔබේ රූපේ පිළිබිඹුවක් වැටෙනවාද ඒකට කණ්ණාඩියට? නෑ. කණ්ණාඩිය. කණ්ණාඩියෙන් අයින් වුණාම වැටලා ඉතුරු වෙලා තියෙනවාද ඒකේ? නෑ. ඒකත් ඒත් නෑ. ඒත් නෑ. එහෙනම් වැට ඔබ ඒ කොයි වෙලාවෙද වෙන්නේ? ඒ මොහොතේ තමයි ඒකට වැටෙන්නේ පිළිබිඹුවක් නේද? අන්න හරි. ඒ පිළිබිඹුව ඔබද? නැහැ. ප්‍රතිබිම්බයක්. අන්න හරි. ඒක හරියට අන්න ඒ ප්‍රතිබිම්බය. ඒකට ඒක ඔබේ මගේ ප්‍රතිබිම්බය කියලාවත් ඒකට මොකක්වත් කියලා සාරවත් දෙයක් ගන්න පුළුවන් දෙයක. ඒකට බත් කවන්න පුළුවන්ද? කොණ්ඩේ පීරන්න පුළුවන්ද? ඒක නාවන්න පුළුවන්ද? එකක්වත් කරන්න බෑනේ. එහෙනම් මේ මොහොතට හේතු සකස් වෙනකොට ගොඩනැගෙන ඵලයක් තියෙනවා. හැබැයි ඒ ඵලය මේ පැත්තට හේතු වලටයි තියෙන එක කියන්නේ ඔබ ඒක නෙමෙයි අන්න බලන්නේ. මේ ඔබට අයිති එකක් නෙවෙයි දැක්කද? ඒ කණ්ණාඩියට කණ්ණාඩියේ ස්වභාවය තමයි ඒ වගේ එකක් වැටෙන්න පුළුවන්. <laughs> නේද? අන්න ඒක. ඒ ඒ හේතුවට ඒ ඒ හේතු සකස් වෙනකොට ඒකේ ඵලයක් නිර්මාණය වෙනවා. ඒ ඵලය මේ හේතු එකකටවත් අයිති එකව නෙමෙයි. අන්න බලන්න. එතකොට අන්න ඒ වගේ මේ මනස තුලත් ඇති වෙන්නේ ඔන්න ඔයගේ කතන්දරයක්. එතකොට දැන් අපි ඔන්න ඔතනදි දකිනවා එහෙනම් මෙන්න මෙහෙම හේතුඵල ක්‍රියාවලියකින් ගොඩ නැගින එකක් තමයි මනස තුල වෙන්නේ. හැබැයි ඒක වෙන්න මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනවා. ගැටෙනකොට තමයි මේක වෙන්නේ. ඇහැ රූප ගැටෙනකොට කන සද්ද ඇහෙනකොට හැබැයි මේ හිත හදාගන්නේ කර ඇහැ කන නාසය දිවකය මොකක්වත් දන්නවද ඒවා දන්නෑ. ඒගොල්ලෝ දන්නේ නැහැ මොකක්වත්ම දන්නේ නැහැ බලන්න එහෙනම් මේ හිත හදාගන්න එක ඇහැටවත් කනටවත් නහයටවත් දිවටවත් කයටවත් හම්බ වෙන්නේ හැබැයි ඒවා නිසා මෙයා හදාගන්නවා යවා නේද ඒව නැතුව බෑ එයා ඒව නිසා හදාගන්නවා හැබැයි ඒවට ඒව ඒවට කවදාකවත් ඒව හම්බ වෙලා නැහැ කියන්නේ මොකද්ද ඒ කියන්නේ ඵලයේ හේතුවට අයිති නෑ නේද ඵලයේ හේතුවට ආ එහෙනම් මේ හිතේ හැදෙන එක බාහිර ධාතුවට පනවන්න හේතුව මැරෙනවා ඵලය හැදෙන්න කලින් මේ මහත්තයා එහෙම නේද මේමයි නෑ හි ඵලයයි හේතුව එකට හටගන්නේ ඉස්සල්ලා වෙලා පස්සේ වෙනව නෙවෙයි මේ මොහොතේ අත් දෙක වදිනකොටම නේද සද්ද ඉන්නේ සද්ද එහෙම ආ ඒ අත් දෙක වැදිලා ඉවරනකොටම සද්දෙත් නිරුත්තයි නේ අන්න බලන්න ඒ කියන්නේ ඒක නමුත් ඊට පස්සේ වෙන දේ වෙන එකක් ඒ කියන්නේ දැන් මේ හිතේ හදාගන්නේ කර මෙරිලා ගියේ කරගෙන අලුතින් උපදගත් එක. ඒක වෙන කතන්දරයක්. ඒක මේකටයි එකක් නෙමෙයි. අන්න ඒකයි. ඒ කියන්නේ මේ හේතු සකස් වෙනකොටම ඵල හටගෙන එතන එතන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙලා යන එක මන ආයතනියෙන් මොකද කරන්නේ? ඒකට පණ දෙනවා. නේද? ඒකට පණ දෙනවා. එයා එයා පණ දෙන එක හැබැයි අර අර අර දෙකට අයිති නෑ. අර හේතු වලට අයිති එකක් නෙමෙයි. එයා හදාගන්න එක වෙනම කතන්දරයක්. එතකොට එහෙනම් මේ හිතේ හැදෙන කර ධාතු වල තියෙනවද? බාහිර ධාතු වල. ඇහි තියෙනවද? ඇහැට අයිති එකක්ද? අර ගැටෙන රූපෙට අයිති එකක්ද? නෑනේ. අන්න එහෙනම් මේ මේ හැදෙන අම්මා තාත්තා දුව පුතා කියන කර ඉදී බාහිර ධාතු වලට අයිති එකක්ද? නෑ. ආ අන්න පේනවනේද ඵලයේ හේතුවට අයිති නෑ කියලා. අනේ හේතුවට දැක්කද අර හේතු අර හේතු තිබුණේ මොකද්ද ඇහැයි රූපේයි ගැටෙනකොට ඉපදිච්ච චක්කු විඤ්ඤාණය මේ තුනෙන් එකටවත් මේ හදාගත්ත එකයි තියෙන්නේ නෑ යා දැන් තේරෙනවද මේ සිද්ධිය ඒ හදාගත්ත එක මේ බාහිර කිසි ධාතුවකට අයිති කතන්දරයක් නෙවෙයි මේක වෙන එකක් ඒ කියන්නේ මේ රීල් පීල්ල කවදාකවත් මේ අර ඒ කියන්නේ එක රීල් පීල්ලක් අනිත් රීල් පීල්ලට කවදාකවත් හම්බු වෙලා නැහැ හම්බෙලා නැහැ. <laughs> හැබැයි කෝච්චියක් යනවා. <laughs> ඒක හරි හරි හරි හරි ලස්සනයි මහත්තයා. ඒක ඇත්තට ඔබතුමාට මම කමෙන්ට් එකකුත් දැම්මා. මට ඇත්තටමයි ඔබතුමාගේ මේ දෙපා නැමදලා මේ කියන්නේ ඒ තරම්ම සතුටක් ආවා ඒක අහලා. ආන්න බලන්න මේ කෝච්චි අපි දන්නේ නැතුව නැගලා යනවා. අපි දන්නේ නැතුව මේ කෝච්චිය නැගලා යනවා. ඒකයි වෙලා තියෙන්නේ. අන්නේ අවිද්‍යාව නිසාමයි අපි මේ කෝච්චියට ගොඩ වෙන්නේ. තේරුණාද? අවිද්‍යාව නිසාමයි නොදන්නාකම නිසාමයි මේ කෝච්චියට ගොඩ වෙන්නේ. එතකොට බලන්න එහෙනම් අන්න දැන් අපිට පේනවා මම මේ ඔක්කොම ওই විදිහට පිළිවෙලට ගැලෙවි ඔබතුමීලට එතකොට කොහෙවත් හිර වෙන්නේ නැහැ. එහෙනම් බලන්න දැන් අපිට බාහිර ඇතද නැතද කතන්දර නෙමෙයි තියෙන්නේ. වෙන කතාවක් දැන් තියෙන්නේ අරව ගැටෙනකොට මෙතන ගොඩ නැගින එක අරවට කොහේවත්ම අදාළ කතන්දරයක් නෙමෙයි. එහෙනම් මේක බාහිරේ තියෙනවද නැද්ද කියලා බලන්න දෙයක් තියෙනවද දැන්? නෑ. <laughs> බාහිරේ ඇතද නැතද කියලා බලන්න දෙයක් තියෙනවද? ඒ කියන්නේ මේ කතන්දරේ වෙනම මේකක්. ඒ කියන්නේ තව පැත්තකින් ගත්තොත් ඔබට එන්න ඕනේ මෙන්න මේ ඥානෙ. පේන එකට අදාළ එකක් නෙවෙයි හිත හදාගන්නේ. ඇහෙන එකට අදාළ එකක් නෙවෙයි හිත හදාගන්නේ. දැනෙන එකට අදාළ එකක් නෙවෙයි හිත හදාගන්නේ. මෙන්න ඥානෙ. ඒ කියන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල්? හරිද? එතකොට බලන්න, ඒ කියන්නේ තනිකර පිස්සන් කොටුවක්. ඇත්තටම පිස්සන් කොටුවක් තමයි. පිස්සන් කොටුව. එතකොට අපිට පේනවා එහෙනම් බලන්න මේ එහෙනම් මේ අභ්‍යන්තර බාහිර ආයතන ගැටෙනකොට ඒ කියන්නේ දැන් වතුර වතුර වැටෙනවා. කරකැවෙන රෝදයකට. මේක කරකැවෙනකොට ඩයිනමෝවක් කරකැවෙන හැදෙනවා. ඩයිනමෝවක් කරකැවෙනවා. මේ කරකැවෙනකොට විදුලියක් නිෂ්පාදනය වෙනවා. මේ විදුලිය ඒ ඒ කරකැවෙන කරකැවෙන මොහොතේ නිෂ්පාදනය වෙන්නේ. එතන එතන නිෂ්පාදනය වෙන විදුලියෙන් අපි ස්ත්‍රික්කයක් වැඩ කරනවා කේතලයක් ලිපේ තියලා ඒක රත් කරගන්නවා ටීවී එකක් බලනවා රේඩියෝ එකක් බලනවා අපි කාර්යයන් ගොඩක් කරගන්නවා එහෙම දෙයක් නේද දැන් මේ වෙන්නේ එහෙමයි. <laughs> අන්න බලන්නකො මේ වෙන ක්‍රියාව වෙන එකක්. අතන වෙන්නේ වෙන කතන්දරයක්. නේද? අන්න ඒ වගේ සිද්ධියක් මෙතන තියෙන්නේ. එතකොට බලන්න එහෙනම් දැන් අපිට පේනවා එහෙනම් ආ එහෙනම් මෙතනින් තමයි නිෂ්පාදනය වෙන්නේ. නිෂ්පාදනය වෙනවා නම් ආයතනයකින් තමයි නිෂ්පාදනය වෙන්නේ. අන්න ආයතන. ආයතන නිසයි නිෂ්පාදනයක් වෙන්නේ. ආයතනයක් කියන්නේම නිෂ්පාදනයක් වෙන තැන මොන ආයතනද? අන්න උකට කියනවා සලායතන කියලා. හරියට හරි. එහෙනම් බලන්න ඉපදිච්ච පොඩි ළමයා ඔබ ඉපදිච්ච තැනම ඉන්නේ කොතනද? සලායතන කියන තැන. සලායතන කියන තැනමයි ඉන්නේ. ඒක තමයි පෙන්වුවේ ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බාවෝ ආයතනනම් පටිලාභෝ අයන් උච්චති ಜಾති කියලා. ආයතනනම් පටිලාභෝ කියන්නේම ඔන්න ඔය සලායතන අන්න හරි සලායතන හට ගන්න පුළුවන් ස්වභාවය හරියටම සෙට් වුණාට පස්සේ තමයි ඉපදෙන්නේ. ආන්න බලන ආයතන ප්‍රතිලාභේ ආවට පස්සේ තමයි ඉපදෙන්නේ. ඒ කියන්නේ සලායතන කියන තැනින්ම ඉපදිලා ඉන්නේ. එහෙනම් සලායතන කියන්නේ මොකද්ද? සලායතන කියන්නේම හරියට අර මකුළුව දැලවිලා මැදට වෙලා ඉන්න තැන. සත්තු අල්ලන්න ගත්තේ නැහැ. අන්න බලන්න ගත්තේ නෑ හරියට එයා මැදට වෙලා ඉන්නවා සත්තු අල්ලන්න බලාගෙන අන්න සත්තු තමයි මේ ඇහැ රූප ගැටෙනකොට එන්නේ කන ශබ්ද ගැටෙනකොට අන්න එන්නේ සත්තු ටික අන්න අල්ලන්න ගන්නවා අන්න අල්ලන්න ගන්න තැන. අන්න බලන්න. එතකොට මහත්තයානේ දැන් ඔය අල්ලගත්ත කට්ටිය තියෙනනේ මනසින් එනවනේ ධම්ම හිතපු ගම මේ මනෝලෝකයේ ඉන්නකොට කියන්නේ හිතපු ගම ඒවනේ අපිට මනසට ඒකත් ওই විදිහටමයිනේ. හරියටම හරි. අන්න ඒක තමයි මෙතනින් දාගත්ත ටික මේ මනෝ තත්ත්‍යා මනෝ විඥාන ධාතුවට පුළුවන් ආයි සිහි කරන්න. සිහි කරාට කවදාක සිහි කරපු එක අපිට අපිටයි මේ අපි සිහි කළා නැහැ. ඒකත් දැන් සකස් වෙන හේතු නිසා අලුතින් තව පාරක් කුණු ගෑවිලා හම්බ වෙච්ච එකක් ඒ හම්බ වෙලා තියෙන්නේ. එහෙම <laughs> එකක්. ඒ කියන්නේ අර කියන්නේ. ඒක දැන් ෆ්‍රිජ් එකෙන් ගන්නවා මොනවා හරි නේද? <laughs> එහෙම නැත්නම් අල්මාරියෙන් ගන්නවා. ඔය මේ කුණු කුණු කුණු ටිකක් ආයි දානවා ඇතුළට. ඒ කියන්නේ බෝලේ ගන්නවා උඩ දානවා අල්ලනවා. එක අල්ලන අල්ලන පාරට කුණු ගෑවෙනවා. අල්ලන පාරට. <laughs> ඇයි අද්ද අද්දගේ අසුචි. ඈ අසුචි තියෙන අද්දකකින් තමයි බෝලේ උඩ දාලා අල්ලන්නේ. අල්ලන අල්ලන පාට අසුචි ගෑවෙනවා. <laughs> ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් බලන්න අන්න ඒ වගේ සිද්ධියක් වෙන්නේ. එතකොට බලන්න එහෙනම් අපිට පේනවා සලායතන හට සලායතන හට ගැනීම තමයි මේ තියෙන්නේ. එහෙනම් සලායතන හටගන්න හේතුව මොකක්ද? නාම රූප. නාම රූප සකස් වෙන කියන නාම රූප කියන ධර්මයෙන් නිසා තමයි සලායතන හටගන්නේ. සලා නාම රූප කියලා කියන්නේ මොකද්ද? ගත සිත සකස් වෙනවා. ආන්න බලන්න. ඊට පස්සේ බලන්න එහෙනම් මේ නාම රූප සකස් වෙන්න හේතුව මොකද්ද? විඥාන. විඥාන කියන ස්වභාවය. ආන්න බලන්න විඥාන කියන ස්වභාවයක් නැත්තම් නාම රූප සකස් වෙන්නේ නැහැ. එහෙනම් බලන්න විඥානයේ සකස් වෙන්න හේතුව මොකද්ද? සංකාර. සංකාර කියන්නේ මොකද්ද? චේතනාවලට. චේතනාවලට සංකාර කියලා කියන්නේ. ආන්න බලන්න චේතේ චේතන හටගන්න නිසායි මෙහෙම වෙන්නේ. ඈ එතකොට ගන්න මනෝ චේතනා වචී චේතන බලන්න මනෝ සංකාර වචී සංකාර කාය සංකාර කියන ස්වභාවය. එහෙනම් බලන්න ඊගාවට සංඛාර හටගන්න හේතුව මොකද අවිද්‍යාව. එහෙනම් බලන්න අවිද්‍යාවේ නිර්මාණයක් තමයි එහෙනම් මේ හිතෙන් හදලා දෙන්නේ නේ. හිතෙන් හදලා. අන්න බලන්න අවිද්‍යාවේ ප්‍රොඩක්ට් එකක්. ආයිත් අපි යෝග ගත්තොත් එහෙම එහෙනම් අපිට පේනවා මේ පටිච්ච සමුප්පන්නව හටගන්න කතන්දරය මනස තුල වෙන්නේ. මේ සිත් හටගෙන මනස තුලට මේ යන දේවල් ඔක්කොම පටිච්ච සමුප්පන්න අන්නව හටගන්න දෙයක්. එහෙනම් හේතු නිසා හටගෙන හේතු නිරෝධේ නිරුද්ධ වෙන කතන්දරයක් මෙතන තියෙන්නේ. හරිනේ? එහෙනම් මේ හේතුඵල ක්‍රියාවලියක් මේ තියෙන්නේ. මේ හේතුඵල ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ මේ විඥාන ධාතුවත් එක්ක. මේ විඥාන ධාතුව ක්‍රියා ක්‍රියාවලියක් එක තමයි මේක කතන්දරේ සිද්ධ වෙන්නේ නේද? ආන්න අපි මේක දැක්කා. එහෙනම් ඕන්න අපි තව ටිකක් බලනවා. එහෙනම් බලනවා කන සද්ද සෝත විඥානීය තිංග සංගති පස්ස. පස්සපච්චය වේදනා. ආ ඔන්න දැන් වෙන පැත්තක් අපි දකිනවා. රස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. ආ ඔන්න එනවා වැඩි. තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව. භව කියලා දෙආකාරයකට කර්ම රැස් වෙනවා. සාජාත පුනර්භව. මේ මොහොතේ අපි එක අත්විඳිනවා. නේද? අපි අත්විඳිනවා මේ මොහොතේ සාජාත හැටියට අපි දන්නේම නැහැ පුනර්භවයකට ඒකෙන් දාගන්නවා තව කර්ම ටිකක් දාගන්නවා. ඒ පෙට්ටියට දාගන්නවා. ආන්න බලන්න. ඒ කියන්නේ කැට දෙකක් පුරවනවා නේ. මෙතනත් එකක් පුරවනවා අතනටත් එකක් පුරවනවා මෙතනත් ඉන්නවා අතනටත් යන්න හේතුව සකස් කර ගන්නවානේ ඒ කියන්නේ මෙතන කියන්නේ මෙලොව අතන කියන්නේ පරලොව මෙලොව පරලොව දෙකකටම එකපාර සකස් කරන ඕක තමයි කිව්වේ සමුදය කියලා සම උදය මොකද්ද සම උදය කර්ම සමුදය වෙනවා මේ මොහොතටයි පුනර්භවයකටයි දැක්කද දැක්කද ආ සමුදය ධර්ම මොනවද සමුදේ වෙන්නේ? කර්ම සමුදේ වෙනවා. කොහාටද જાතියකට? දැන් විඳින නිසා තව පාරක් ඒක විඳින්න කැමති වෙනවා නේද? එක තේ උගුරක් දාගත්ත තව එකක් බොන්න ඕනේ නේ. ඊගාව එකත් ඇදලා දාගන්නකම් ඉවසිල්ලක් නැහැ. සහජාත. පුනර්භව ආන්න බලන්න ඒ වගේ තේ හම්බ වෙන්න, දිවක් හම්බ වෙන්න, ආන්න රස විඳින්න මනසක් හම්බ වෙන්න ආන්න පුනර්භවයකට දාගන්න. මේ දැන් මේ දැන් සංසාරයන්නේ. මේ දැන් දැක්කද යන හැටි ඈ ආන්න බලන්න බවපච්චය જાති ඈ එතකොට බලන්න ඒක සමුදය කියන්නේ මොකක්ද එහෙනම් අන්න බලන්න සමුද්දය අන්න බලන්න දුක් අන්න බලන්න සමුද්දය මොකද සමුදය කියන්නේ කර්ම සමුදය වුණා සහජාත සහ ඥානක්ෂණික කර්මයක් පුනර්භව හැටියට බවපච්චය જાති අන්න උපතකට යනවා. මොකක්ද උපතෙන් හම්බ වෙන තෑගි ටික? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න සම්භවන්තිය. එහෙනම් බලන්න අන්න බලන්න. එහෙනම් මොකද හටගෙන ඉන්නේ දුක්ඛ ස්කන්ධය. එහෙනම් අම්මා කියලා ඉපදුනේ මොකද්ද? දුක්ඛ ස්කන්ධය. තාත්තා කියලා ඉපදුනේ දුක්ඛ ස්කන්ධය. මම කියලා ඉපදිලා තියෙන්නේ මොකද්ද? දුක්ඛ ස්කන්ධය. එහෙනම් බලන්න හටගත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ගොඩක්. පංච උපාදානස්කන්ධය සකස් වුණා ස්වභාවය මොකද්ද? දුක. ස්කන්ධ. සංකිච්ඡේන පංච උපාදානස්කන්ධය දුක්ඛ. හරිනේ? එතකොට බලන්න ඔය හටගත් එකේ තියෙනවද ආත්මීය සාරයෙන් හරි මොන සාරයකින් හරි ගන්න දෙයක්. ගත යුත්තක් ඇත්තෙම ගත යුත්තක් ඇත්තෙම නෑ. දැන් අපි නිකන් හිතුවොත් එහෙම මේ වෙලාවේ කිරිතේ කියලා ඇහුණනේ. ඔන්න සකස් වුණ අර විදියට ස්කන්ධ ගොඩක් නේද? ස්කන්ධ ගොඩක් සකස් වුණා කිරිතේ එකක් හම්බ වුණා. දැන් ඕක බොන්න පුළන්ද තුන් දිනාගෙන් කාටවත් ගන්න. කෙනෙක්ටවත් බොන්න බෑ. අන්න බලන්න වෙච්ච වැඩේ. අන්න බලන්න ඔය කිරි දෙක අපි දුන්න ලයින් කාටවත් බොන්න බෑ. එහෙනම් ඔය දැන් හැදුනේ මොකද? හැබැයි අපිට ඔහොම නෙමෙයි වෙන්නේ. කිරි තේ කියනකොටම අපිට එන්නේ මොකද්ද හේතු ටික? සීනි තේ කොළුණු අතර කිරි පිටි කියලා. අන්න බලන්න. අපිට එන්නේ මේක බාහිර ධාතුවට ගැට ගන්නවා. ඒ කියන්නේ මේ කිරි තේ කියන්නේ ඵලය හේතු ටික හැටියට අපිට එන්නේ සීනි තේ කොළුණු අතර මේ පිටිගිරි කියන වලින් තමයි කිරිතේක හැදෙන්නේ කියලා. නමුත් හැදිලා තින්නේ කොහොමද? ස්කන්ධ පහක් හැදිලා තමයි මේ හම්බ වෙලා තියෙන ප්‍රේතේ කිරිතේ. එහෙනම් අපි ඇත්තටම මේ අභ්‍යන්තර බාහිර සකස් වෙලා කිරිතේක බොන කොටත් වෙලා තියෙන ওই සිද්ධියම නේද? ඒ කියන්නේ අපි මේ ක්‍රියාවලිය තුළ පරිහරණය කරන එකද බීලා තියෙන්නේ අපිට හම් වෙලා තියෙන්නේ මේ මනසින් හම් වෙන කිරිතේ. ඒක දී වෙලාවෙත්. කිරිතේක කියලා අපි රස කර කර බොන්නේ මේකේ. අන්න බල. ඒ කියන්නේ දිවයි රසයයි ගැටෙන එක වෙන කතාවක්. මෙහා නේද හදාගෙන යන්නේ. අපි මේ අවුලා ඉන්නේ මේ මේ හේතුඵලව හටගන්න මේ පටිච්චසමුප්පන්නව හටගන්න මේ මනස තුල කතන්දරේට නේද අපි අවුලා ඉන්නේ. එහෙමයි. දිවට කවදාවත් කිරිතේ හම්බුණාද? දිවට කවදාවත් ওই රසය හම්බුණාද? දිවට හම්බුනේ දැනීමක් විතරයි. එතන එතන දැනීමක්. අන්න බලන රද්දක වදිනවා වගේ. අන්න බලන්න වෙච්ච දේ. නමුත් අපිට අහුනේ ඒක පරිහරණය කරනකොට අපි ඉන්නේ මානසික මානසික ලෝකයේ තුල. එතකොට අපි ගැටෙන්නේ කොයි එකටද? අපි ගැටෙන්නේ මේ ඇතුලින් හදාගත්ත එකටනේ. ඒක රසයි කියලා ඇලෙනවා. ඒක රස නැහැ කියලා ගැටෙනවා. ওই කොයි දෙයකටද අපි ගැටිලා තියෙන්නේ? හිතේ හදාගත්ත එකටනේ. ඒ කියන්නේ මම මුලින්ම ඇහුවනේ ප්‍රශ්නයක් එක එක එක ආයතනයකින් කරන එක තව ආයතනයකට කරන්න පුළුවන්ද කියලා කරන්න බෑ. එහෙනම් මේ හිතේ හැදෙන මේ රසයත් එක්ක ගන්න එක බාහිර තියෙන තේකේ ප්‍රශ්නයක්ද? නෑ. ඒ කියන්නේ ඒක තමයි. ඒක දැනුනේ දිවට. මෙයා හදාගත්ත එක. ඒ කියන්නේ හිතට එළියට ගිහින් ওই රසය දැනගන්න පුළුවන්. හිත කවදා තේ බීලා තියනවද? නෑ. හැබැයි හැබැයි අපිට යා තේ බොනෝනේ. අන්න බලන්න. දැක්කද වැඩි? එතකොට අපිට පේනවා ඔන්න ඔතනයි සියුම්ම ගැටේ තියෙන්නේ. ඒ කියන්නේ එහෙමයි. ඔන්න ඔතනයි. එතකොට බලන්න අපිට බුදු පියාණන් වහන්සේ මොකද්ද පෙන්වුවේ? ඒ කියන්නේ යෝ චන්දරාග විනයෝ චන්දරාග ප්‍රහාණං ඉදං නිස්සරණං. වෙන්න නිස්සරණිය. චන්දරාග ප්‍රහාණය තමයි නිස්සරණිය කියලා පෙන්වුවා. අන්න බලන්න. ඔන්න තැන. එතකොට චන්දරාගය ඇති වෙන්නේ මොකක් නිසාද? ආස්වාදයේ සැපයි කියලා අල්ලගත්ත තැන. අල්ලගත්තා. අන්න බලන්න. ආස්වාදයේ සැපයි කියලා අල්ලගත්ත තැනින්ම තමයි චන්දරාගයට අපි අහු වෙන්නේ. ආස්වාදයේ සැප වුණ තැනම තමයි වේදනාපච්චය තණ්හා වෙන්නේ. ඇයි? අන්න බලන්න ස්පර්ශය රාග ස්පර්ශයක් වෙන්නේ. එතකොට ආස්වාදයේ සැප නම් අන්න බලන්න ආස්වාදයේ සැපයි කියන තැන රාගයට අහු වෙලා ඉන්නේ. රාගයට අහු වෙච්ච තැනම අන්න බලන්න රාග සම්පස්සයක් වෙන්නේ. රාග සම්පස්සයක් වෙච්ච තැන මොකද වෙන්නේ? හටගන්න වේදනාව සෝමනස්ස සහගත සුඛ වේදනාවක් හටගන්නේ. එහෙමයි. අන්න දැන් මොකද තියෙන්නේ? ආස්වාදේ සැපයි කියන තැන තමයි ওই සෝමනස්ස සහගත සුඛ වේදනාව හටගන්නේ. ආස්වාදේ සැපයි කියන්නේ මොකටද දන්නවද? අවිද්‍යාවටමයි. අවිද්‍යාවට අවිද්‍යාවෙන්මයි ආස්වාදී සැපයි කියලා දාන්නේ. අන්න බලන්න දැන් සෝමනස්ස සහගත සුඛ වේදනාවක් නම් සැපේට කවුරුත් අකමැතිද? නෑ හැමෝම කැමති නේද? ආස කරනවා නේද ඒකට? කැමති නේද? කැමැත්ත කියන්නේ මොකද්ද? අන්න බලන්න තෘෂ්ණාවට. තෘෂ්ණාවට අන්න තෘෂ්ණාව කියන්නේ තණ්හාවට. දැක්කද වේදනාපච්චය තණ්හා වෙනවා. අන්න බලන්න තණ්හාවෙන් ගත්ත එකට තවත් බැඳෙනවා නේ. ආන්න බලන්න නැවත නැවත ඒක දැක ඕනි කියන තැනට එන්නේ යන්නේ තණ්හාපච්චය උපාදාන. ආ උපාදාන. උපාදානපච්චය බව දැන් තේක රස විඳිනවා නේ. නියම තේක නේද? ඒ උගුර දාගන්නකම් ඉවසිල්ලන්නේ යටට තව එකක් ඇදලා ගන්න. අන්න සහජාත හැටියට දැන් මේක රස විඳින හැටි. දැක්කද වැඩි. ඒ වගේ තේ තායිත් බොන්න කැමති වෙනවනේ. අන්න භවපච්චයා ಜಾති <laughs> දැක්කද වැඩි. <laughs> ඕකම තමයි ඔක්කොටම උනේ. ඈ භයානකම තැනක් ඒක භයානකම දෙයක් ඉතින් ඒක අපේ සසරේ. අන්න හරි. දැන් එතකොට එහෙනම් අපිට එන්න ඕන ඥානෙ මොකද්ද? ඇහැ රූප මොකක් ගැටුණත් මේක හොඳයි කියන්නේත් නරකයි කියන්නේත් මේ හිතමයි. ඇලිලා තියෙන්නේත් හිතින්මයි. ගැටිලා තියෙන්නේත් හිතින්මයි. දෙකම වෙලා තියෙන්නේ රැවටිලා. අපිට අහුනේ හිතේ කතන්දරයක් නෙවෙයි නේද? අපිට අහුනේ එළියේ තේකේ ප්‍රශ්නයක් නේද? එළියේ තේකේ හොඳකමක් නේද? බාහිරින් නේද හම්බුනේ සැපයි දුකයි කියන දෙක, ප්‍රියයි අප්‍රියයි කියන ටික, හොඳයි නරකයි කියන එක, රසයි නිරසයි කියන එක. අන්න බලන්න වැඩි. එතකොට මේක බාහිරට දැම්ම කියන තැනම රැවටිලා නේද අපි ඉන්නේ. ඒ රැවටිලා ඉන්නවා කියන්නේ මුලාව. මුලාව කියන්නේම මෝහයට. එහෙනම් බලන්න මේ රැවටීම නොදන්නාකම කියන්නේ මොකද? අවිද්‍යාව නේද? දැන් දකින්න නේද මේක එහි ප්‍රශ්නයක් නෙවෙයි මේක මේක ඇතුළේම ප්‍රශ්නයක් කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ බාහිර ලෝකයක් ගැන අපිට කතා කරන්න බැරි කම විතරක් නෙමෙයි. ඒකට ගැට ගහලා තියෙන සැප දුක් උපේක්ෂා නිසා නේද අපි මේ ගමන යන්නේ. එහෙමයි. එතන නේද චන්දරාගය යෙදෙන තැන තියෙන්නේ. ඒ කියන්නේ රාග දේශ මොහය යෙදෙන තියෙන්නේ මේ මනසින්ම නේද? අන්න ඒකයි දැනගන්න ඕනි. මේ රූපේ එළියේ තියෙනවද නැද්ද කියන කතන්දරයටත් වැඩිය ඔන්න ඕකයි දැනගන්න ඕනි. ඒ කියන්නේ මේ රාග මේ සැප දුක් උපේක්ෂා කියන සැප දුක කියන දෙක ගන්නකො මේ අටලෝ දහමේ ස්වභාවයම තමයි. ඒ කියන්නේ මේ අපි ගත කරන ජීවිතේ හරියට කුඩයක් වගේ නක්. ඒ කුඩේ ඉහළට තියෙන නනාට තමයි අටලෝ දහම. අටලෝ දහම. ආන්න බලන්න නේද? අපි අරන් යන්නේ ඔන්න ඕක තමයි ඉහළලා. හරිද? ඕක ඉවර වෙනවා මරණය කියන ඇණි අයින් කරපු හැටි කුඩේ ඇකිලෙනවා. හරිද? එතකොට බලන්න මේ අපි ජීවත් වෙනවා කියන අපේ ජීවිතය කියන්නේ හරියට ඉහළපු කුඩයක් නම් ඒ කුඩේ නතු කුඩේ ඉහළලා තියෙන නනහට තමයි මේ අටලෝ දහම. ඒ කියන්නේ ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක. අර අනිත් ওই සැප දුක කියන එක අන්තිමට වෙන එකනේ. අර ටිකක් බලන්න මොනවද කියලා. ඒ ඔක්කොගෙම තියෙන්නේ සැප දුක කියන එක තමයි. ඒ ඔක්කොගෙම තියෙන්නේ සැප දුක කියන එකම තමයි. තාම ඇත්තකින් බැලුවොත් එහෙම. එහෙනම් අපි අහුවෙලා තියෙන්නේ සැපයි දුකයි කියන අන්ත දෙකට. තේරුණාද? ඊ අන්ත දෙකේ මැද මොකද්ද? අන්ත දෙකේ මැද තමයි උපේක්ෂාව. උපේක්ෂා. ඔන්න බලන්න වැඩි. ඔන්න බලන්න දැන් දැන් මේක අපි දැන් අපි දන්නේ නැහැ මේක මේ මනස තුලම හටගත්ත කතන්දරයක් කියලා. ඒ නොදන්නා ගම නිසා අපි මේක ගැට ගැහුවා එළියට. නේද? එළියට ගැට ගැහුවා. සැපත් දැම්ම එළියට, දුකත් දැම්ම එළියට. ඒක නිසා අපිට හොඳ අය එළියෙන් හම්බුණා, නරක අයත් එළියෙන් හම්බ වුණා. සැපගෙන දෙන්න අයත් හම්බුණා දුකගෙන දෙන අයත් හම්බ වුණා. සැපගෙන දෙන දේවලුත් හම්බුණා දුකගෙන දෙන දේවලුත් හම්බ වුණා. එතකොට බලන්න මේ ඔක්කොම අපිට හම්බුනේ බාහිරින් කියලා අපි හිතන් හිටියා. අපි ඔක්කොම ගැට ගැහුවා එළියට. ඒක නිසා ඒවත් එක්ක අපි ගැටිලා ඇලිලා ගිය ලෝකයක් තිබුණේ. අපි දැක්කේ නෑ මේක මේ ඇතුලෙන් වෙන සිද්ධියක් කියලා. නේද? එතකොට බලන්න එළියට දැම්ම කියන්නේම රැවටීමක්. රැවටීම නිසා හටගත්ත දෙකක් තමයි සැපයි දුකයි කියන එක. එහෙමයි. එතකොට බලන්න මේ මේ සැපයි දුකයි හටගත්ත මූලයේම කියන්නේ මොකද්ද? මූලය කියන්නේම රැවටීම. රැවටීම කියන්නේ සැපද දුකද? දුක. දුක කන්න බලන්න. රැවටීම කියන්නේ දුකක්. රැවටි රැවටීම කියන්නේම දුකක් නම් මුලාව කියන්නේ රැවටීම කියන්නේ මුලා. මුලාව කියන්නේම මෝහය. එතකොට බලන්න මේ මෝහය කියන තැන මේ ගැන නොදන්නාකමම අවිද්‍යාව. එහෙනම් බලන්න අවිද්‍යාවෙන් අවිද්‍යාව කියන මූල ධාතුවේ නිෂ්පන්න වෙච්ච දෙකක් තමයි සැපයි දුකයි කියන එක. නේ? සැප දුක් උපේක්ෂා කියන තුනම. අන්න බලන්න මේ තව පැත්තක් මම මේ පෙන්නුවේ. ඔන්න ඔතන බලන්න. එහෙනම් බලන්න අපි ඉන්නෙම අපි ඉන්නෙම ඒ කියන්නේ රැවටීම ඉන්නවා කියන්නේ අපි ඉන්නේ කොතනද උපේක්ෂාවේ අපි ඉන්නේ. ඇයි බලන්න සැපයි දුකයි දෙක එකතු කරන් එනකොට මේ මැද මොකද්ද? මැද තියෙන උපේක්ෂාව නේද? අපි උපේක්ෂාව ඉන්නේ. අපි උපේක්ෂාව ඉන්නකොට උපේක්ෂාව කියන තැන දුක නේද තියෙන්නේ? උපේක්ෂාවේ දුක. ඇයි රැවටීම කියන තැන උපේක්ෂාව. රැවටීම සැපද දුකක්ද දුක නේද? රැවටීම දුකක්. එතකොට බලන්න අපි ඉන්නෙම දුකේ නිසා නේද සැපක් හොයාගෙන යන්නේ හැමතිස්සෙම. එහෙමයි. ඒ ගිහිල්ලා වැටිලා තින්නේ තායි දුකකට නේද? සැප ඒ කියන්නේ සැප කියන්නෙම දැන් බලන්න අන්ත දෙකක් හැදුනට සැප කියන තැන තියෙන්නේ ඒ කියන්නේ සැපයි දුකයි කියලා දෙකක් බෙදිලා තියෙන්නේ දුක කියන මූලයෙන්ම නේද? රැවටිලා නේද? එහෙම එහෙම. එතකොට බලන්න රැවටීමකින් සැපක් කවදාකවත් හම්බ වෙන්න පුළුවන්ද? දුක තියෙන තැනක නේද රැවටිච්ච නිසා නේද සැපක් කියලා හොයලා තියෙන්නේ. එහෙම. හොඳ තේරුණාද? ඒ කියන්නේ ඒක තමයි දත්තබ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සැප දුක්ඛම් කියලා. සැප දුකක් හැටියට දකින්න කිව්වා. දුක හුලක් හැටියට දකින්න කිව්වා. දැන් දුකේ ඉන්න කෙනෙක්ට දුකමනේ දూరుම තියෙන්නේ. ඒ කියන්නේ කකුලේ කට්ට ඇනි උගලක් ඇනිලා තියෙනවා නම් කකුල තියන්න තියන්න මේ උල තව බහින්න බහින්න මොකද වෙන්නේ? දුකක්ම නේද දැනෙන්නේ. මනේ දැනෙන්නේ. එතකොට බලන්න දුකේ ඉන්න කෙනා දුකටමයිපත් වෙන්නේ. අන්න බලන්න. එතකොට උන්වහන්සේ පෙන්වනවා දට්ටබ්බ සූත්‍රයේ සැප දුකක් හැටියට දකින්න කියලා. එහෙනම් දැන් ඔබ දැක්ක නේද? එහෙම එහෙම දැන්. ඒ කියන්නේ සැප දුක් කියලා දෙකකට දාලා තියෙන්නේ රැවටිරීම එකෙන් නේද? දෙකක් අන්න බලන්න. ඒ දෙක ඒ කියන්නේ සැපයි දුකයි කියන එකේ මැද මොකද උපේක්ෂාව නේද? සැප බිඳුවයි දුක බිඳුවයි. එහෙම. දැන් ඔබ මේ වෙලාවේ හිතන්නකෝ මෙන්න මෙහෙම. දැන් ඔබ හිතන්න දැන් උඩට ගන්න ආස්වාසය පල්ලේ දැන් මේ වෙලාවේ ආස්වාද ප්‍රාස්වාසය වෙනවා. එතකොට අපිට මේ වෙලාවේ දුකක් නැහෙනේ. නෑ. හොඳට බලන්නකෝ. එහෙනම් මේ වෙලාවේ ආස්වාද ප්‍රාස්වාසය වෙන නිසා නේද ඔබ ජීවත් වෙන්නේ. එහෙමයි. එහෙනම් ආස්වාදයේ සැපක් නේද මේ වෙලාවේ අපිට? මේ වෙලාවේ ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒ ආස්වාද වෙන නිසා දැන් ජීවත් වෙන්නේ. ඔන්න බලන්න. ඔන්න බලන්න. දැන් ওই ආස්වාදයේ වෙන එක ඔබතු පොඩ්ඩක් නවත්තගෙන හිටියොත් ප්‍රාසාස නොවි. මොකද්ද වෙන්නේ? දුකක් නේ. අන්න අල්ලන් ඉන්න බෑනේ. අල්ලන් ඉන්න බෑ. එහෙනම් බලන්න පවතින මොහොත දැන් ඕම අල්ලන් හිටියොත් පවතින මොහොත දුකක්. එහෙනම් දැන් සැප මොකද්ද? ආස්වාසය වෙන එක නේද? ප්‍රාසාසය වෙන එක නේද දැන්? ඒ කියන්නේ දැන් ආසාසී නම් ඉන්නේ අල්ලගෙන දැන් සැප මොකද්ද? සැප නේද ප්‍රාසාසය. ඒ කියන්නේ පවතින මොහොත දුකයි. එහෙනම් පොඩ්ඩක් හරි ප්‍රාසාස වුණොත් තමයි සැපක් තියෙන්නේ. ඔන්න ඔබ පොඩ්ඩක් ප්‍රාසාස කරනවා. අපි හිතමු 120ක් විතර ප්‍රාසාස වුණා කියලා. ඔන්න 120ක් ප්‍රාසාස වෙනකොට ආන්න දැන් සැපයි. නේද? හරිනේ? හැබැයි ටිකක් සැපයි. හැබැයි ඔතනින් නැවතුණොත් දැන් මදි නේද? මදි. මදි. මදි මදි කියන්නේ ආයි දුකටපත් වෙලා නේද? දුක නේද ආයි? ඒ කියන්නේ ඒ ප්‍රමාණයටම දුක නේද දැන් ආයි තියෙන්නේ. ඒ නිසා නේද මදි වෙන්නේ. <laughs> අන්න බලන්න දැන්. එහෙනම් තව ටිකක් යන එක තමයි සැප. ඔන්න බලන්න. එහෙනම් පවතින මොහොත දුකයි තව ටිකක් වුණොත් සැපයි. අන්න 150ක් විතර ප්‍රාසාස කරනවා. අන්න බලන්න දැන් සැපයි. අන්න බලන්න දැන් සැපයි. හැබැයි දැන් මදි. නේද? ඇයි 150යි උනේ? අන්න බලන්න. මදි කියන්නේ වායි දුක නේද? එහෙමයි. ආන්න එහෙමයි. ආයි දුකේ ඉන්නේ. එහෙනම් 100ට 100ක්ම ප්‍රාසාස වෙනවා. ආන්න බලන්න දැන් සැපයි. දැන් ප්‍රාසාසි නවත්ත ගන්නවා. දැන් මොකද තක්කේ? පවතින මොහොත දුක. එහෙනම් සැප කිව්ව තැනම දැන් ඒ ප්‍රමාණයටම දුක ඇවිල්ලා නේද? අන්න බල. දැන් සැප මොකද? ආසාසී වෙන එක නේද? ආසාසී. අන්න ඉස්සල්ලා ආසාසීදී ආසාසී නවත්තගත තැන දුකයි. අන්න බලන්න. ඊට පස්සේ ප්‍රාසාසය සැපයි කියලා ගත්තා. ආයි ප්‍රාසාසය නවත්ත ගත්ත දෙන්න දැන් දුකයි. දැන් සැප මොකද ආසාසය? හොඳට බලන්න. අන්න හොඳට බලන්න. එහෙනම් බලන්න ආස්වාසයයි ප්‍රාස්වාසයයි එකම ප්‍රමාණයට ආස්වාසය ඒ කියන්නේ සැප කියන ප්‍රමාණයටම දුක ආව කියන්නේ උත්තරේ කීයද වටිනාකම් බිඳුවයි නේද එතකොට බලන්න ආස්වාසයේ බිඳුවයි ප්‍රාස්වාසයේ බිඳුවයි කියන්නේ උපේක්ෂාවට නේද සැපත් නැති දුකක් නැති කියන තැන නේද ඔය තියෙන්නේ අන්න බලන්න එහෙනම් මේ මැද තියෙන තැන උපේක්ෂාව කියන තැන නේද ඒ කියන්නේ බලන්න ආස්වාසිය දුකයි එහෙනම් මේ ඒ කියන්නේ ආස්වාසිය බිඳුවයි ප්‍රාස්වාසිය බිඳුවයි කියන තැන තමයි උපේක්ෂාව එතකොට බලන්න ආස්වාසියයි ප්‍රාස්වාසියයි කියන තැන් දෙකේම දැන් බලන්න ඒ කියන්නේ මේ තැන් දෙකේම සැපගත් තැනත් දුකමයි තියෙන්නේ ආයි නේද හරි නේද එතකොට බලන්න දුක තිබිච්ච දන කොහොමද දුක? එතකොට බලන්න මේ දෙකකට බෙදලා වෙනස් වෙවි වෙනස් වෙවි යන්නේ මේක මේ වටිනාකම බිඳු වෙන නිසා නේද ආය ඕන වෙන්නේ. එහෙම. ඒ කියන්නේ ආස්වාසේ ප්‍රමාණ සැප තිබිච්ච ප්‍රමාණයටම දුක ආවා කියන්නේ ඔන්න බලන්න දැන් සැප මොකද්ද? දැන් දැන් දුකේනේ ඉන්නේ. දැන් දුකේ නම් ඊළඟ සැපක් ගන්න නේද අපිට ආය ඕන වෙන්නේ ආස්වාසයක් හරි ප්‍රාසාසයක් හරි. එහෙමයි. ඒක සැපයි කියලා යන තැන ආයෙත් තියෙන දුකක් නේද? එහෙනම් බලන්න වටිනාකම ඒ කියන්නේ සැප කියන ප්‍රමාණයටම දුක ආපු තැන අපි ආයි දුකේ ඉන්නේ. ඒ කියන්නේ මොකක්ද ওই තියෙන්නේ? උපේක්ෂාව කියන තැන නේද? අපි උපේක්ෂාවට වැටෙන නිසා නේද ආයිත් ඕන වෙන්නේ. එතන දුක නිසා නේද ආයි සැපක් කියලා හොයන් යන්නේ. ආයිත් වැටලා තියෙන්නේ දුකකට. ආයිත් ආයිත් මේ වටිනාකම බිඳුවක් වෙන නිසා නේද ආයි යන්නේ හොයාගෙන. ආයිත් ආයිත් හොයාගෙන යන්නේ දුකද සැපද? සැපක් නේ හොයන්නේ. හැමතිස්සෙම අන්න බලන්න සැපක් කියලා වැටලා තියෙන්නේ මොකටද ආයි? ආයි දුකකට නේද? දුකකට. ආන්න ඕක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ දුක්ඛෝ ලෝකෝ පටිච්චිතා කියලා. මේ ලෝකයේ දුක මත පවතින්නේ කියලා. එහෙනම් අපිට සැපක් හම්බ වෙනකොටම අපිට දැනෙන්න ඕනේ නේද මේ දුක මතමයි සැපයිවිලා තියෙන්නේ කියලා. මේක රැවටීමක් කියලා වෙන්න බෑ කියලා. ඒ නොදන්නාකම තමයි අවිද්‍යාව. එහෙනම් බලන්න මේ හැම තිස්සෙම සැප ප්‍රමාණයටම දුක එනවා නම් එතන වටිනාකම බිඳුවක් වෙන නිසාමයි ආයිත් ඕන වෙන්නේ. එහෙනම් මේ ආයිත් ඕන වෙනවා කියන්නේ මේක වෙනස් වෙවි වෙනස් වෙවි යන ස්වභාවය නේද මේ තියෙන්නේ. ඕන්න ඕකට කියනවා අනිච්ච කියලා. එහෙනම් මේ සමුදයක් වෙන්නේ ඒක නිසා නේද? නැවතිස්සෙම. එහෙනම් බලන්න උපේක්ෂාව අනිච්ච හැටියට දකින්න කියලා බුදු වහන්සේ පෙන්වන දත්තබ සූත්‍රය. දැන් ඔබ දැක්කද ඒක? සාදු සාදු. අන්න බලන්න. එතකොට කෙනෙක් එහෙනම් ඔන්න බලන්න. එහෙනම් බලන්න සැප කියන තැන දුක නම් දුක කියන තැන දුක නම් උපේක්ෂාව කියන තැන දුක නම් සැප දුක් උපේක්ෂා කියලා තුනක් තිබිලා තියෙනවද එකක්ද තියෙන්නේ? එකයි තියෙන්නේ. එහෙනම් බලන්න ඒ තැන ඒ තැන ඔන්න බලන්න. එහෙනම් ඔබ බලන්න එකයි තියෙන. එහෙනම් ඔබ දැන් දැනගත්තේ මේ දුක නේද පිළිසිඳ දැනගත්තේ ඔබ මේ මොහොතේ. එහෙමයි. එහෙනම් බලන්න යමක් අනිච්ච නම් දුක කිව්ව තැන නේද ඔබතුමී දැන දැක්කේ දැන්. ඔබ දුක පිළිසිඳ දැනගත්ත කියන්නේ ඔබ අනිච්ච කියන ස්වභාවය නේද අවබෝධ කරගත්තේ මේ වෙලාවේ. යමක් අනිච්ච නම් දුකයි. දුක නම් ඒකේ ගන්න දෙයක් තියනවාද? දුක නම් අනත්තයි. අසාර දෙයක් නේද මේ සිද්ධ වෙන්නේ හැමතිස්සෙම. අන්න බලන්න කෙනෙක් මෙන්න මේ වේදනාව. ඒ කියන්නේ සැප දුක් උපේක්ෂා කියන්නේ වේදනාව නේද? එහෙමයි. ඒ කියන්නේ සැප කියන්නේ වේදනාවට, දුක කියන්නේ වේදනාවට, උපේක්ෂාව කියන්නේ වේදනාවට. ඔතනින් නේද නාම ධර්ම ටික හටගන්නේ. වේදනා සංඥා සංකාර කියලා. එහෙමයි. එහෙනම් බලන්න ඔබ මේ වෙලාවේ ගැඹුරු තැනක් නේද මේ මහත්ය එතන හරි ගැඹුරු ගැඹුරුම තැනක්. ඒ කියන්නේ බලන්න ඒ කියන්නේ දැන් අපි සංසාරේ යන ගමන නවතින්න පටන් ගන්න තැන. ඔතන තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ තණ්හාව ගියේ හදන වඩුවා හැටියට. මම මේ ඔබට ඉස්සල්ලාම පෙන්වන්නේ මේ ගියේ හදන වඩුවාව අයින් කරගන්නේ කොහොමද කියන එක. නව කර්ම පොඩි එකා රැස් කරගත්තේ අර මැද හිටපු මකුළුවා ගිහිල්ලා සත්තු අල්ලපු තැන ওই තියෙන්නේ මුලින්ම. වේදනාපච්චය තණ්හා වෙච්ච තැන, නව කර්ම සකස් වෙච්ච තැන. දැනුත් දෙන්නේ එකමයි. දැනුත් වෙන්නේ ඒකමයි. ගේ හදාගෙන යන තැන ඔබ නැතිකරුත් මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් කරන්නේ සකස් කරන එකයි. ගේ හදන්නේ කවුද? තණ්හාව. තණ්හාව. තණ්හාව වුණොත් තමයි උපාදාන වෙන්නේ. උපාදාන වුණොත් තමයි භවයක් ගොඩ නැගෙන්නේ. ආ එහෙනම් ඔබ අඳුරගත්තේ කවුද? දැන් මේ ගේ හදන වඩුවව නේද අඳුනගන්නේ. ගේ හදන්නේ කොහොමද කියලා. අන්න බලන්න. ඔබතුමා අර වේදනාව ගැන කියාගෙන ගියේ මොකද? අන්න හරි. එතනදී බලන්න එහෙනම් සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුනක්ද තියෙන්නේ එකක්ද තියෙන්නේ. එකයිද. එහෙනම් බුදු පියාණන් වහන්සේ දත්තබ සූත්‍රයේ පෙන්නන කෙනෙක් වේදනාව පිළිසිඳ දැනගත්තොත් එයා මේ භවයේදීම ආශ්‍රව ශ්‍රය කළා එයා නිවනටපත් වෙනවා කියලා. දැන් බලන්න ඔබ දැනගත්තේ ඒක නෙමෙයිද? එතකොට මේ බුද්ධ වචනය බොරුවක් වෙයිද? සත්‍යක්මයි. සත්‍යක්මයි යන්න බලන්න. ඔබ දැනගන්න ඕනේ දැනගත්තේ. එතකොට බලන්න කෙනෙක් වේදනාව පිළිසිඳ දැනගත්තොත් එයා ආශ්‍රව ශය කළා. මේ භවයේදීම නිවන් දකින්නවා කියනවා. එතකොට ඒ ඒ අරියත් අරිය ශ්‍රාවකී ඔබ නෙමෙයිද මේ වෙලාවේ? ඔබ මේ වෙලාවේ මේක පිළිසිඳ දැනගත්තොත් ඔබ නේද ඒ ඒ ඒ ඒ தත්ත්වයටපත් වෙන්නේ ඒ උතුම් හරි ශ්‍රාවිකාව. අහන්න බලන්න. එතකොට බලන්න එහෙනම් බලන්න දැන් බලන්න පස්ස පච්චයා වේදනා පස්ස පච්චයා වේදනා වෙනකොට වේදනාව දුකක් නම් ඔබ මේකට කැමති වෙනවද? <laughs> ඔබ මේකට අකමැති වෙනව නේද? එහෙනම් කවදාකවත් වේදනාවච්චයා තණ්හා වෙයිද දැන්? ඔබ මේකට ආස කරනවද? අන්න අන්න පටිසමුපාද චක්‍රය කැඩෙන්න ගන්නවා. අන්න තේරුණාද? එතන හොඳ සිහියකින් ඉන්න ඕනේ නේද මහත්තයා? ඒ හොඳ සිහියකින් අන්න හරි. එතකොට බලන්න වේදනාපච්චය තණ්හා නම් ඔබ අවබෝධ කරේ මොකද්ද? ආස්වාදී සැපයි කියලාද ආස්වාදී දුකයි කියලාද දැන්? දුකයි කියලා. <laughs> ආස්වාදී දුකයි කියන්නේ කාටද? විද්‍යාවින්න කෙනාට ප්‍රඥාවන්තයාට ආර්ය ශ්‍රාවකයාට එයා තමයි දකින්නේ ආස්වාදයේ සැපක් නෙවෙයි ආස්වාදයේ දුකක් කියලා. ආන්න බලන්න ආස්වාදයේ දුක වෙනකොට එයා කැමති වෙනවද ඇහැට? ඇහැ පිනවන්න. එයා කැමති වෙනවද කන පිනවන්න. එයා කැමති වෙනවද නහය පිනවන්න. එයා කැමති වෙනවද දිව පිනවන්න. එයා කැමති වෙනවද කය පිනවන්න. එයා කැමති වෙනවද මන පිනවන්න. අන්න බලන්න ගැඹුර. එයා කැමති වෙනවද මේ රූපෙට? නෑ. ආ. යන්න බලන්න ඇහැ ඇහැ පින ඇහැ ඇහැ ඇහැ ඉපදින එක ආස්වාදයක් කියලා හිතපු ගාන නිසේද ඒකෙන් ඇහැ රූපයක් දකින්න කැමති උනේ. <laughs> නැවත නැවත දැන් තේරෙනවද මේ සිද්ධිය? අන්න බලන්න. එහෙනම් බලන්න ආස්වාදයේ සැපක් කියලා අහුනේම අවිද්‍යාව නිසා. ආස්වාදයේ දුකක් වෙනකොට දුරු වෙන්නේ මොකද්ද? ඔබ දකිනවා මෙතන වේදනාව කියන තැන තියෙන්නේම දුකක් කියලා දකිනකොට ඔබ ඉන්නේ කොතනද? විද්‍යාවේද අවිද්‍යාවේද? විද්‍යාවේ. ඔබ දන්නේව නැතුව ඔබ ඉන්නේ විද්‍යාවේ. ඔබ ඉන්නේ අවබෝධය තුල. අන්න දැක්කද? ඔබ ඉන්නේ අවිද්‍යාවත් අතීස විරාග නිරෝධා. සංඛාර නිරෝධා කියන දැන ඔබ ඉන්නේ. දැක්කද ඔබ ඉන්නේ අන්න බලන රාගක්කිය නිබ්බාන, දේශක්කිය නිබ්බාන, මෝහක්කිය නිබ්බාණං කියන මාර්ගයේ ඔබ ඉන්නේ. සාදු සාදු. ඔකේ කෙලවර මොකද්ද? ඔක පූර්ණේ මොකද්ද? ඒක තමයි නිවන. ආන්න දැන් දැක්කද ඔබට. එහෙනම් බලන්න මහා ගැඹුරු කතාවක්. මහා ගැඹුරු කතාවක් ඔබට මේ වෙලාවේ එළියට ආවේ. එහෙනම් දැන් මම ඔබ මගෙන් අහුව ප්‍රශ්නයක්. එහෙනම් බලන්න මේ ටික ඔක්කොම යෙදුනේ කොහෙද? මේ ඔක්කොම මනස තුල මේ හිත හිතින් හදලා ගේන ලෝකයක් එක්ක මනස තුල ගොඩනැගිච්ච කුණු ටික නේද ඔය තියෙන්නේ. හුම් ටික එහෙම ආන්න එහෙමයි. හරි. එහෙනම් බලන්න සැපයි කියලා අල්ලන් ගිහින් අන්න බලන්න. සැපයි කියලා අල්ලන් ගිහිලා තියෙන්නෙත් මේ චිත්ත රූපේටමයි. දුකයි කියලා ගැටිලා තියෙන්නෙත් මේකටමයි. ඒ ටිකම උනේ මොකක් නිසාද? රැවටීමක් නිසාමයි. එහෙනම් ඔබ ඔබ මේ වෙලාවේ අවබෝධ කරේ අන්නේ කතන්දරේ. තේරුණාද? එතකොට බලන්න ආන්න බලන්න. එහෙනම් මේ බුදු කෙනෙක් පහළ වුණත් පහළ නොවුණත් මේ ලෝකී ස්වභාවය මොකද්ද ධර්මතාවය? අනිච්ච දුක්ඛ අනාත්ම ධර්මතාවය. ආන්න බලන්න. එහෙනම් යමක් අනිච්ච නම් දුකයිම නේද? ඔබ දැක්ක නේද දැන්? මේ ධර්මතාවය තුල නම් ඔබ ඉන්නේ මේ ඒ ධර්මතාවයේ මේ සියල්ල සත්‍යලු සත්පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන හතරම ඔය හතර ඔය ඔය හතරම තියෙන්නේ පවතින මූල ධර්මයේ ඕකම නම් ඒකේ මොකක් ඉපදුනත් ඒකේ මොකක් ඉපදුනත් ඒකේ ස්වභාවයම අනිච්චයි ඒකේ ස්වභාවය මොකද? දුකයි නේ. ඒකේ ස්වභාවය මොකද? අනිත්‍යයි නේද? එහෙම. එහෙනම් ඔන්න ඔබ මගින් ඇහුව විදර්ශනාව. ඔබට ලෝකේ හම්බ වෙන්නේ මේ වෙලාවේ ස්කන්ධ හටගෙන හටගන්න හිතක් නිසායි. ඒ ස්කන්ධ කියන්නේ පංච උපාදානස්කන්ධයක්. ඒකේ ස්වභාවය මොකද? දුකක්මයි. දුකක්මයි. ආන්න දැන් දකින්න. එහෙනම් ඔබ දකින්නේ මොකද්ද? මොහොතක් මොහොතක් ඔබට යම් මොකකින් මොකක් හම්බ වුණත් ඉපදිලා තියෙන මොකද? පංච උපාදානස්කන්ධයක් නේද? පංචපාදානස්කන්ධය. ඒකේ ස්වභාවය මොකද? අනිච්ච දුක්ඛ අනාත්තම නේද? අනිච්ච දුක්ඛ. ආ ඔන්න ඔබට උත්තරේ හම්බුණාද දැන්? එහෙමයි. ඔබට මොකක් ඉවදුනත් මොකක් වුණත් ඉපදිලා දින පංචපාදානස්කන්ධය. පංචපාදාන ස්කන්ධයක් ස්කන්ධ ස්කන්ධ ටිකක් හටගෙන තියෙන. ඒකේ ස්වභාවය මොකද? අනිච්ච දුක්ඛ අනාත්ත නේද? එහෙනම් දකින්නකුයි පංචපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ත නේද? එහෙමයි. එහෙනම් දැන් ඔබ දන්නවනේ දකින්න තියෙන්නේ. ඔච්චරයි නේද කරන්න තියෙන්නේ. ඔබ ඕක අවබෝධයෙන් දකින්න දකින්න හටගන්නෙම මේ හේතු නිසා හටගන්න ඵල ටිකක් මනස තුල හටගන්නේ කියලා දකිනකොට ඔබ ඉන්නේ කොහෙද අවබෝධය තුල අවබෝධය ඔබ ඉන්නේ සිහියෙන් ඔබ ඉන්නේ අවබෝධය තුල ඔබ ඔබ අවබෝධය තුල ඉන්නවා කියන්නේ ඔබ ඉන්නේ නිරෝධේ ඔබ ඉන්නේ උදේවය ඥානෙ ආන්න බලන්න ඔබ ඉන්නේ උදේවය ඥානෙ දුක කියන එක නම් ඇත්තටම තේරලා තියෙන්නේ තවත් නම් ඉපදෙන්න ඕනේ නෑම කියලා තමයි මේ ඉන්නේ හරියටම හරි යන්න බලන්න එහෙනම් ඔබ දුක පිළිසිඳ දැනගත්තා කියන්නේ ඔබ දුක අවබෝධ කරා එතකොට දුක අවබෝධ කරපු කෙනා නේද අරිය ශ්‍රාවකෙක් වෙන්නේ දුක අවබෝධ කරලා දුකින් මිදෙන්න නේද කිව්වේ එහෙමයි ඉතින් ඒ කවුද ඔබ නේද <laughs> අන්න බලන්නකෝ. දැන් තේරෙන්නේ. මුතන මහත්තයා දැන් එතනමද මේ විඥාණය දැන් ওই ප්‍රඥාවෙන් දකින තැනක් නේද ඕක මහත්තයා? ඕක දකිනවා කියන්නේ අවබෝධය අවබෝධය කියන්නේ ප්‍රඥාව. අපි ඔබ විඥානය තුල නෑ ඔබ පංච උපාදානස්කන්ධය තුල නෑ ඔබ ඉන්නේ අවබෝධය තුල ඔබ ඉන්නේ බුදු හද මණ්ඩල තුල ඔබ ඉන්නේ රාතන් වහන්සේගේ ස්වභාවය තුල ඒ මොහොතට ඔබ අවබෝධය නම් ඔබ ඉන්නේ වෙලාවේ ඒ ඒ බුදු පියාණන් වහන්සේගේ හද මණ්ඩල තුල ඉන්නේ බුද්ධ හදමඬ දුරව ඉන්නේ. ඔබ ඔය කොහෙවත් නැහැ. ඔබ ඔබ රූපය තුලත් නැහැ. අන්න බලන්න. ඔබ රූපය තුල නැහැ කියන්නේ ඔබ ඇතුළ නැහැ. දැක්කද වැඩි? අන්න ආයතන නිරෝධ වෙන අන්න සලායතන නිරෝධය නේද කියන්නේ මම දැන් මේ. ඔබ මේ දකින්නේ සලායතන නිරෝධය නේද? අන්න බලන්න. ආන්න බලන්න මේ සලායතන නිරෝධය තුල ඔබ සලායතන ඒ සලායතන තුල ඔබ පිහිටන්නේ නැහැ. ආනකදාන්න ඔබ රූපය තුල පිහිටලා නැහැ ඔබ වේදනාව තුල පිහිටලා නැහැ ඔබ සංඥාව තුල පිහිටලා නැහැ ඔබ සංකාරය තුල පිහිටලා නැහැ ඔබ විඥානය තුල පිහිටලා නැහැ කියන්නේ ඔබ පංච උපාදානස්කන්ධය තුල පිහිටලා නැහැ ආන්න බලන්න ඔබ මේක තුල පිහිටලා නැත්නම් ඔබ අවිද්‍යාව තුල පිහිටලා නැහැ අවිද්‍යාව ඉන්නේ මේක කොට නැගින්නේ ආන්න දැන් ඔබ ඉන්නේ විද්‍යාව තුල ඔබ ඉන්නේ අරියහෙන් බලාගෙන දැක්කද ඔබ මායාවේ ලෝකෙින් නිදහස් වෙලා ආන්න බලන්න ඒ ප්‍රමාණයට මේ මොහොතේදී ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩෙනවා. ඒ අවබෝධය තුල. අන්න එහෙමයි වැඩින්නේ මේක. ඕක වැඩෙන්න වැඩෙන්න දැන් බලන්න මොකද්ද වෙන්නේ? ඔබ ඔබ දැන් ඔන්න බලන්න. දැන් මොකද වෙන්නේ? ඔබට එනම් මේ බාහිර ලෝකයක් ගැන දැන් බලන්නවත් දෙයක් තියනවාද? නෑ. එහි ඇතද එහි නැතද මේ කතන්දරයක් දැන් ඔබට බලන්න දැන් මේ හිත හිතේ හටගන්න ලෝකේ කොහේවත් හටගන්න එකද මෙතන හේතු නිසා දැන් හටගන්න එකක් නේද? එතකොට අභ්‍යන්තර බාහිර කතන්දරයකට ඔබට යන්නවත් ඕනේද? නවත්තනක් නැනි. දැන් හේතු නිසා දැන් හටගන්නේ. ආන්න බලන්න දැන් හේතු නිසා දැන් හටගන්නේ. ආන්න බලන්න මේ දැන් හේතුනි සකස් වෙනකොට දැන් හටගන්න මේ ක්‍රියාවලිය ඔබ දන්නේ. ඕක නේද බලන්න කිව්වේ. පච්චුප්පන්න යෝධම්මන් තත්ත තත්ත විපස්සති. ආන්න මේ මොහොතේ හටගන්න එක ගැන සීයෙන් ඉන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. ආන්න බලන්න. එහෙනම් බලන්න දැන් ඔබට එනවා අන්න දැන් ඔන්න ප්‍රායෝගික ජීවිතේ. දැන් ඔබ ඕක දන්නවා. දැන් දැනගත්තා. දැන් ඔබ පංච උපාදානස්කන්ධය තුල නැත්තම් අන්න බලන්න ඔබ රූපය තුල නැත්තම් සක්කාය දිට්ඨිය දුර වෙලා. අන්න බලන්න වේදනාව තුල නැත්තම් සක්කාය දිට්ඨිය දුර වෙලා. සංඥාව සංකාර විඥාන මේ පහ තුල ඔබ නැහැ කියන්නේ සක්කාය දිට්ඨිය දුර වෙලා. දැන් සැකද? ওই සිද්ධිය ඔහොම නෙවෙයිද වෙන්නේ. ඔහොමමයි වෙන්නේ කියලා දැනගත්ත තැන විචිකිච්ඡා නැහැ. දකින්න තින්නේ තොච්චරයි නේද පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනාත්ත නම්. අන්න බලන්න වෙන දෙයක් නෙමෙයි සීලබ්බත පරාමාස අර වෙන කරපු ඔක්කොම නවතිනවා නේද? දකින්න ඕනේ දේ දැකලා ඉවරයි නේද? ආන්න බලන්න සීලබ්බත පරාමාස ඔන්න හරියටම සත්‍ය ඥාන පහළ වුණා. අන්න බලන්න අන්න සම්මාදිට්ඨියට ආපු තැන. ඒ කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං. අන්න බලන්න දුක්ඛේ ඥානං දුක මොකද්ද කියලා අවබෝධ කරගත්තා. දුක්ඛ සමුදය ඥානං. දුක්ඛ සම්මික සමුදය වෙන්නේ කොහොමද කියලා දැනගත්තා. දුක්ඛ නිරෝධේ ඥාන. මේක නිරෝධ වෙන්නේ කොහොමද කියලා දැනගත්තා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ ඥාන. ආන්න බලන්න. අයම් රුච්චති සම්මාදිට්ඨිය. ආන් ආයි කාටක්වත් ආයි ඔබ කැමති වුණත් දැන් ඔරුවෙන් බහින්න බෑ. ඔය ඔරුව ගහගෙන යනවාමයි. <laughs> තේරුණාද? හැබැයි ඔබ උකට රුවල් දෙකක් හයි කරගෙන අබලක් දාගත්තොත් වේගෙන් යන්න පුළුවන්. තේරුණාද? ආ මේක තමයි කතන්දරේ. දැක්කද වෙලී. එතකොට එහෙනම් බලන්න දැනගින් දැනගත්ත කෙනාට තමයි කරන්න දෙයක් තියෙන. ඔබ දැන් මොකද කරන්නේ? එක දෙයයි. එහෙනම් මේ හටගන්න හැම දෙයකම ඔබ දකිනවා. මේකෙන් ගන්න දෙයක් තියෙනවද? නේද? මේක හටගන්න විද්‍යාව දැක්කා ඔබ. ඔබ මේ විද්‍යාව දකපු තැනම ඔබ ඒක තුල ඉන්නකොට දැන් බලන්න ඔබ ජීවිතය ගත කරනවා. එතකොට බලන්න ඔබ තුපේනවා දැන් ඔන්න දැන් විදර්ශනාව. දැන් ඔබ ගෙදර ඉන්නවා මේ මොහ හැම මොහොතකම. ඔබ බලන්න ඔබට ඉන්න වෙලාවේ ඔබට වෙනවා. දැන් ඔබ ගෙදර හිටියට බලන්න කොයි ගෙදරද ඔබ ඉන්නේ? ඔබට හම්බ වෙන ගේ දැන් ඔය ගෙදර ඉන්න මහත්තයා එතකොට දරුවෝ තව ඉන්න කට්ටිය ඉන්නවා ඇතිනේ. බලන්න ඔක්කොම එක ගෙදරකද ඉන්නේ. ඔන්න දැන් ඔබේ විදර්ශනා වෙන්න ඕන තැන. දැන් ඔන්න ඔබ මේ ඥානය වඩා ගන්නවා තව. දැන් ඔබ මේ දැනගත්ත දේ තව තව තව තව තව තව දැක දැක දැක දැක දැක දැක මේක දියුණු කර ගන්නවා. ඒ කියන්නේ ප්‍රඥාව ප්‍රඥාව තව තව තව තව තව ප්‍රඥා හැ තව තව අවදි කරගන්නවා. කොහොමද අවදි කරන්නේ? හැම තැනකදී ඔබ මේක උපයෝගී කරගන්නවා. ඔබ බලනවා. දැන් මේ গিදර ගෙදර කියලා ගත්ත තැන මන්න බලන්නේ නිත්‍ය සංඥාව. නිත්‍ය සංඥාව. මේ දැන් නේද ගේ හටගන්නේ. අන්න ඔබ දකිනවා. මේ හටගත්තේ පංච උපාදානස්කන්ධය. හරි. ඔන්න බලන්න මේක නොදැන නොදකින්නකම් වෙන වැඩේ. දැන් බලන්න ඔබට ගියක් තියෙන එක සැපද දුකද? දුක. නෑ මං අහන්නේ ගියක් තියෙන එක සැපද දුකද? ඔබට ගියක් නැත්නම් ඔබ පාරක ඉන්නවනම් ඔබට ඉන්න ගහක් යන්න ඔව් සම්මුතිය මම මෙහන්නේ. අන්න බලන්න. ඔබට ඔව්. එතකොට මං කෙනෙක්ට ගියක් තියෙන එක සැපද දුකද? සැපක් සැපක්. සැපක් ඇත්තටම. වාහනයක් තියෙන එක සැපද දුකද ගමනක් බිමනක් යන්නේ? සැපක්. සැපක්. අන්න බලන්න. එහෙනම් බලන්න මේ හැම දෙයක්ම අපිට හම්බ වෙලා තියෙන සැපක් හැටියට. ඔන්න දැන් අපි බලමු ඕකේ ඇත්ත කතාව. එතකොට බලන්න ගයක් කියලා අපිට හම්බ වෙලා තියෙන්නේ කොහෙන්ද? කයෙන්ද හම්බ වෙලා තියෙන්නේ? හිතින්ද හම්බ වෙලා තියෙන්නේ? හිතෙන්නේ හම්බ. කොහොමද හම්බ වෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. පංච උපාදානස්කන්ධ ගොඩක් අටගෙන තියෙන්නේ අන්න බලන්න. දැන් බලන්න මේක සැපක් කියලා මේ වෙලාවේ ගන්නකොටම අන්න බලන්න මේ වෙලාවේ gedette මුකුත් වෙලක් නැත්තම්. gedara හොඳටම තියෙනවා නම් අනික් ගෙවල් වල කරන්ට් එකක් නැහැ. Tamange gedara කරන්ට් එකක් තියෙනවා. එහෙනම් දැන් ගියේ සැපක්මයිනේ. සැපක්ම. හැබැයි බලන්න මේ වෙලාවේ අන්න බලන්න සම්මුතියෙන් අන්න බලන්න වැඩි. ඒතකොට බලන්න මේ වෙලාවේ ගේ සැපක් වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ අපි මේ වෙලාවේ සංසාරය යනවා ගේ නිසා. ගේ හම්බ වෙන්නේ කොහින්ද? මේ පංච උපාදානස්කන්ධ හටගෙන මේ මනෝ ලෝකෙන් හම්බ වෙන්නේ ගේ. හටගෙන තියෙන පංච උපාදානස්කන්ධයක්. බලන්න සැපයි කියලා අහුවෙච්ච තැනම අපි ඉන්නේ කොහෙද? හන්න බලන්න. අන්න අවිද්‍යාවෙන්. ආන්න බලන්න අපි ඉන්නෙම අවිද්‍යාව. අපි දන්නේම නැහැ. අපි මේ වෙලාවේ සංසාරේ යනවා. අපි දන්නේ නැතුව මේ ගිය නිසා හටගෙන තියෙන පංච පාදානස්කන්ධය ඒකේ ස්වභාවයම දුකයි. අපි මේ වෙලාවේ ඒකට අහු වෙලා තියෙනවා සැපයි කියලා. අන්න බලන්න මේ වෙලාවේ අපි යන්නේම කොහෙද කියලා. අපි දන්නේම නැහැ මේ ගිය නිසා අපි අපි යනවා සංසාරේ. කාර් එකක් තියෙනවා. අනිත් අය පයින් යනවා. වැස්සට තෙමි තෙමි යනවා. අපි කාර් එකේ යනවා මුකුත් ප්‍රශ්නයක් නැතුව. නේද? ආන්න බලන්න අපේ ගමනක් යනවා. අපිට දැනෙන්නේ හරිම සුව පහසු බවක් නේ හරි සැපක් දැනෙන්නේ බලන්න මේ ඔක්කොම කොහෙන්ද එන්නේ කියලා කය දන්නවද ওই මොකක්ද දන්නේ <laughs> කයට සැපක් දෙන නේද කාරෙක් ගත්තේ කයට සැපක් දෙන නේද ගියක් හැදුවේ පේනවා <laughs> දක්කෝ දාලා තියෙන අමාරුව <laughs> කය පෙන්නලා මේ හිත ගෙනියන ගමන පේනවා නේද හැබැයි මෙහෙමයි ඔබගේ පුණ්‍ය කුසලයකට තමයි ඔබට ওই විදිහට ඔක සකස් වෙලා තියෙන්නේ ඔබ ඇත්ත දැනගත්ත දැන ඉඳන් ඔක අවබෝධයෙන් පාවිච්චි කරන්න බැරිද? පුළුවන්. මේ වෙනදී ඔබ හරියට දැනගෙන අවබෝධයෙන් පාවිච්චි කරනවා. ඒකට ඇලෙන්නෙත් නෑ ඔබ ගැටෙන්නෙත් නෑ. අන්න ජීවිතයේ අන්න නුවණක්කාරයා. අන්න බලන්න එහෙනම් බලන්න දැන් ඔබ ඔබ නගින කාර්යයකට අනිත් අය නගින්න ගිහිල්ලා. නෑ. ආ ඔබ අවබෝධයෙන් පරිහරණය කරනවා. මේ ධහම නොදන්න අය අනවබෝධයෙන් පරිහරණය කළ සංසාරය යනවා. ඔබ ඒ වාහනේ නැගලා ඔබ සංසාරේ නොගිහින් ඔබ නිවන් මාර්ගට යන ගමනක් හදාගන්න. තේරුණාද ඔබට? ඔබේ වැඩක් කරගන්නවා ඔබ මේ ගමනින් උත් නිදහස් වෙනවා. තේරුණාද? අව අන්න ඒකට කියනවා ක්‍රියාසිත පරිහරණය කියලා. අවබෝධයෙන් පරිහරණය කරනවා මේක. ඒ කියන්නේ ඔබට පේනවා ඔබේ පුණ්‍ය කුසලයකට තමයි ඒ ටික රැස්සිලා තියෙන්නේ. ඒක ඔබට තවත් ආභරණයක් කරගන්න පුළුවන් මේ ගමන නිවා කරන්න. තේරුණාද කෙනෙක් පැය ගාණක් රස්ටි ආදි වෙලා යන ගමන ඔබ විනාඩි ගාණකින් ගිහලා ඔබේ වැඩිත් කරගෙන ඇවිල්ලා ඔබ තව දහම් මානසිකාරයකට ඔබට යන්න වෙලාව තියෙනවා. අන්න දැක්ක. ඒ යන ගමනේදීත් ඔබට යන ගමනේ පැත්තක තියලා ඔන්න ඔය දේශනාවක් කන දාගෙන ඔබ ඒක අහගෙන යනවා. ඒ කට්ටිය වෙන ගමනක් යනවා ඔබ වෙන ගමනක් යනවා. එහෙමයි. අන්න එහෙනම් ඔය ගේට් හැම තැනම ඔබට හැම තැනම කමටහනක් තියෙන්නේ නේ. හැම තැනකම එහෙනම් බලන්න ඒ හැම තැනකදීම ඔබට පුණ්‍ය කුසලයකට හම්බ වෙලා තියෙනදී ඔබ තව තවත් ඒක හොඳින් පරිහරණය කරන්න. ඒකට ඇලෙන්නෙත් නෑ ඔබ ගැටෙන්නෙත් නෑ. හැබැයි ඔබ ප්‍රඥාවන්තයි. ඔබට පුළුවන් ඔක ඥාණයෙන් පාවිච්චි කරගෙන ඔබට තවත් කුසල් වඩා ගන්න ඕක පරිහරණය කරන්න. අන්න බලන්න. තේරුණාද? ඒක තමයි වෙන්න ඕන දේ. තේරුණාද? එහෙනම් දැන් බලන්න ඒක තමයි ඥානවන්තයා කරන්නේ. එයා ඔකට ඇලෙන්නෙත් නෑ, එයා ඔකට ගැටෙන්නෙත් නෑ. අන්න හරි මේ වෙලා තියෙන දේ එයා දකින යාදිසං වපතී පිටන් තාදිසං කරතේ පළම්. වපුරුපු අස්සන්න තමයි හම්බ වෙලා තියෙන්නේ. එහෙනම් ඔබට අතීත භවයන් දකින්නත් පුළුවන් නේ මේ වෙලාවේ. ඔබගේ ගමන දකින්නත් පුළුවන් නේ ඔබ කොයි වගේ චරිතයක්ද කියලා. ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා. ඇයි කෙනෙක්ට ඒක නැත්තේ? අන්න ඔබ දැන් දහම දකින්න වෙන විදියකට. ඇයි යාට ඔබට මේ විදියට හේතු සකස් වෙන්නේ? ඇයි යාට ඒ විදියට හේතු සකස් වෙන්නේ? අන්න ඔබ ලෝකේ දකිනවා. ආන්න බලන්න. එහෙනම් මේ හැමෝම ඔබේ ලෝකෙට කමටහනක් නේ. ඔබට මේ ගමනින් මිදෙන්න. එහෙනම් ඔබට දැන අන්න ඒකයි. ඔබ ඔබගේ ඥානේ ප්‍රඥාව කියන්නේ ඔන්න ඕකයි. තේරුණාද? ඒක තමයි මේ ධහමෙන් අපි යන්න ඕන ගමන. ආන්න දැක්කද? මේක ඔබට ඇයි ඔයයි ඇයි මෙතන මේ වගේ හේතු සකස් වෙන්නේ? ඇයි තව කෙනෙක්ට මේ හේතු සකස් වෙන්නේ නැත්තේ? ආන්න බලන්න. එහෙනම් බලන්න ඔබේ සබහාදහමේ ඔබට නිර්මාණය වෙන හැටි ඔබට පේනවා දැන්. ඔබේ භෞතිකය ඔබට නිර්මාණය වෙන හැටි පේනවා. එහෙනම් ඔය ගේ ඔන්න බලන්න. ඔබට හම්බ වෙන ගේද ඔය අනික් කට්ටියට හම්බ වෙන්නේ. නෑනේ. එහෙනම් එක ගෙදරක කට්ටිය ඉඳලා තියනවා දෙකට. ඒත් නෑ අපේ ලෝකය වෙනස්නේ. අන්න බලන්න. ඔබේ ලෝකයට ඔබට පරිහ ඔබ ඇත්තටම ලෝකේ ඔබ පරිහරණය වෙන්නේ ඔය ඔය ඔය මනස තුලින්නේ. ඔය හිත හිතින් හදාගන්න ලෝකයක් එක්කනේ. ඒතකොට බලන්න ඔබේ ලෝකේ කාටවත් හම්බ වෙනවද? කාටවත් හම්බ වෙන්නේ නැහැ. ඔබේ භෞතිකේ ඔබේ භෞතිකේ කිසි කෙනෙක්ට හම්බ වෙනවද? කිසි කෙනෙක්ට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඔබේ සබහාදහම කාටවත් හම්බ වෙනවද? කාටවත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඔබට ඔය ඔක්කොම හම්බ වෙන්නේ මනසින්. ඔබ මෙච්චර කාලයක් ඉඳන් හිටියා මනස මමයි කියලා. දැන් ඔබ ටික ටික කියනවා මහත්තයා මේ කතාව හරි ලස්සනට කියනවා අර හඳුනාගත්තොත් ඔබ මා කියන එකේ කාර් තුනක යන්නේ එක කාර් ඒක හරි ලස්සන හරියටම කාර්යයේ ලෝක තුනකින් යන්නේ. ගමන් තුනක් යන්නේ. ගමන් තුනක් කාර් තුනකින් යන්නේ. එක කාර් එකක නැග්ග කියලා හිතන් ඉන්නේ. ආන්න දැක්කද? එහෙනම් ඔබට පේනව නේද? ඔබට ওই වගේ වටපිටාවක් ওই වගේ සබහාදමක් නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක දැන්. එහෙමයි එහෙමයි. ඒක ඒක ඒක අන්න බලන්න ඒක ඔබ කියලා නේද මෙච්චර කල් හිතන් හිටියේ ওই මනස. ඔබ ඕකෙන් මිදෙන්න මිදෙන්න අන්න බලන්න අන්න බලන්න මේ හිත මමයි. මේ හිත මම කියලා අල්ලගත්තේ සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ මමයි කියලා අල්ලගත්ත තැන ඉඳලා ඕක දිය වෙලා දිය වෙලා යන්න ওই හිතේ අයිතිත්වය අයින් වෙන්න අයින් වෙන්න. නේද ওই හිත පිරිසිදු වෙන්නේ දැන්. ඔන්න ඔබ බලන්න. ඔන්න බලන්න. ඔන්න බලන්න ඔබගේ ලෝකෙට ඔබට ওই ධම් දේශනා ඇහෙන්න පටන් ගන්නවා දැන්. ඊ ඕන කරන කල්යාණ මිත්‍රයෝ හම්බ වෙනවා. ඒවට ඕන කරන වටපිටාව සකස් වෙනවා. ඔය ස්වභාව ධමනේත් දැන් ඔය සකස් වෙලා තියෙන්නේ. ඔය තියෙන ජීවිතේ ගත කරන ස්වභාව ධමනේත් දැන්. ওই භෞතිකයෙන් සකස් වෙන්නේ ඒකට අයියට අනුරූපව. ඒකට බලන්න මෙච්චර කාලයක් මේ භෞතිකයයි මමයි කියන දෙක දෙවෙන් කරන් ගිය එක නේද ඔය ગેප් එක නේද ඉන්නේ නටු වෙන්නේ දැන්. අඩු වෙන්නේ. ආන්න බලන්න සක්කාය දිට්ටි. ඊට පස්සේ මම කියන හැඟීමක් තියෙනවා. අන්න දැන් ඒකත් දිය වෙලා යනවා. කොහොම දකින්න දකින්න. අන්න බලන්න දැන් බලන්න දෙක එකක් නෙමෙයි දෙකක් නෙමෙයි එකක් බවටපත් වෙනවා. ආන්න බලන්න. ඒපත් වෙනකොට මමත්වේ නේද දිය වෙලා ගිහිල්ලා තියෙන. අර ગેප් එක නේද අඩු වෙන්නේ. ગેප් එක අඩු වෙනවා. ආන්න හරි. මේ ඒ කියන්නේ මේ අභ්‍යන්තර බාහිරය කියලා කියන්නේ අවකාශය. මේ අවකාශයේ නේද ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ලංවිවි ලංවිවි ලංවිවි යන්නේ ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික ටික මේ අන්න බලන්න මේක දිය වෙලා දිය වෙලා යනකොට මම මගේ කියන එක නේද ඔය දිය වෙන්නේ දැන් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ මම කියලා ගත්ත දෘෂ්ටිය දිය වුණා පංච උපාදානස්කන්ධේ මමයි කියන හැඟීම දිය වෙලා යන කතන්දරේ වී දැන් ඔය වෙන්නේ එහෙමයි එහෙමයි පංච උපාදානස්කන්ධේ මම කියන දැනීම නේද ඔය දිය වෙලා යන්නේ දැන් එහෙමයි. එතකොට මේක දිය වෙලා ගිහිල්ලා එක මොහොතකදී මේ අවකාශයේ අයින් වෙච්ච තැන දෙක එකක් වෙනව නේද? අන්න රහතන් වහන්සේ සම්පූර්ණ මමත්වයේ දිය වෙලා ගිය වෙලාවේ නේද ඒක වෙන්න ඕනේ. සම්පූර්ණයෙන් මමත්වයේ දිය වෙලා ගිය තැන නේද සක්කාය සක්කාය චිත්ත කියන එක දිය වෙලා ගිහිල්ලා තියෙන තැන. අන්තිමට ආන්න දෙක එකක් වෙච්ච තැන අන්න බලන්න දෙකක් නෙවෙයි එකක්. අන්න බලන්න. එතන නේද කෙනෙක් කෙනාගෙන් පුද්ගලයාගෙන් සියල්ලෙන්ම නිදහස් වෙච්ච තැන. අන්න අවිද්‍යාවයි තණ්හාවයි සම්පූර්ණයෙන්ම ප්‍රහීන වෙච්ච තැන නේද ඔය තියෙන්නේ. අන්න සබහදහම බවට පත්වෙච්ච දැන නේද ඔය තියෙන්නේ. ඒ කියන්නේ මම කියලා අන්තිම ඉන්නත් චූටි හරි ඉන්නත් ගලවලා අයින් කරපු තැන නේද ඔය තියෙන්නේ. වැට ගහන් තිබුණා මම මගේ මගේ ආත්මය කියලා. වැටක් ගහලා තිබුණා. මේ වැට නේද ගලවන් ගලවන් ගලවන් ගලවන් කියලා අන්තිම ඉන්නත් ඔය ගැලවිලා ගිය තැන නේද ඔය තියෙන්නේ. ඔය දැන් ඔබතුමා එතකොට දැන් ඔතන ඔය පහදන්නේ මේ දැන් මම කියන එක මම මම කියලා කෙනෙක් නෑ කියලා කියන්න බෑ ඒක ඉබේම ඔය ඔය ක්‍රියාවලියේදී නැති වෙන දෙයක් නේද මම ආන්න දිය වෙලා යන විදිහ ඔය තියෙන්නේ සක්කාය දිට්ටි සක්කාය සංඥා සක්කාය චිත්ත දිය වෙලා යන විදිහ සම්පූර්ණ මම දිය වෙලා ගිය වෙලාවට නේද ඒක ඒ බවටමපත් වෙන්නේ ඒකේ ඒ කියන්නේ දැන් මනසින් අපි දකිනවා මේ භෞතිකයේ මම මේ වෙලාවේ හිතම නේද ඔය භෞතිකය. එහෙම දැක්කට එහෙම වෙලා නැහැ නේද? තාම දෙකක් විදිහට නේද පේන්නේ. තාම දෙකක් විදිහට තමයි. ඔය ગેප් එක නේද අඩු වෙන්නේ? අවකාශය නේද ටික ටික ටික අඩු වෙන්නේ. ටික ටික අඩු වෙන්නේ. දන්නවල. ඒ කියන්නේ මේ වෙලාවේ ඔබ දියැලක් ළඟට යනවා. මනසේ ස්වභාවයම නේද දියැල. ඒ කියන්නේ ඔබ දියැලක් ළඟට යනවා. දැන් වතුර වැටෙන සද්දය ඇහෙනවා. ඒ සද්දෙම නේද ඔබ මේ වෙලාවේ හිතේ ස්වභාවය. එතකොට බලන්න මේ වෙලාවේ හිතේ ස්වභාවය මේක නම් මේ වෙලාවේ ඔබේ ස්වභාවයම නේද තියෙන්නේ. අන්න ඔබේ බවටපත් වෙනවා. ඒ බවටපත් වෙලා ඒක වින්දනය කරනවා. මන් දන්නේ තේරුණාද කියලා. ඒකනම් පොඩ්ඩක් බලන්න ඕනේ මේ අනේ උඹට වැටේවි දකින්න ඕනේ හරිනම් මේ නිසා මත් ඔන්න ආයි බලන්න මම මේ කියන කතාව ඔක්කොම පැත්තකින් තියලා දැන් බලන්න ඒක පොඩ්ඩක් මනස් මේ වෙලාවේ මේ හිතම නම් ඔබට පේන දේ පේන දේ හිතයි දෙකක් දෙකක්ද එකක් පේන දේ හිතයි එකක් එකක් නමුත් ඒක බවට පත්ුන්නේ නේද ඒක නිසා නේද මේ තාමත් දෙකට වෙන් වෙන්නේ ටික ටික අන්න බලන්න ඔන්න දැන් ඔබ යනවා ওই විදිහටම දියහැල්ලක් ළඟට දැන් සද්දය ඇහෙනවා දැන් සද්දේ හිතයි දෙකක් දෙකක්ද එකක් නේ. එතකොට ඒ දෙක එකක් වෙනකොට ඔච්චරයි නේද දැන් තියෙන්නේ? <laughs> හරි හරි. <laughs> එතකොට ඔබේ ස්වභාවය නේද තියෙන්නේ මේ වෙලාවේ? එහෙමයි. ආන්න බලන්න ඔබ ඒ බවටපත් වෙලා ඒක වින්දනය කරනවා. දැන් තේරුණාද මේ කිව්ව කතාව? එහෙමයි දැන් <laughs> දැන් තේරුණාද? ඕක ඕක ඔය විදිහටම පූර්ණ වුණා. දැන් තේරුණාද කිව්ව කතාව? එහෙම. ආ එහෙනම් ඕක නේද වෙන්නේ කවදා හරි. ඒක වෙනවා ඒක වෙනවා. දැන් තේරුණාද? වැස්ස දන්නවද වැස්ස බව? දියැල්ල දන්නවද දියැල්ල බව? නෑ. අන්න අසංකතේ නේද? තේරුණාද? ආ තේරුණාද? අන්න දැක්ක අසංකත ධාතු විභව දැන්. එහෙනම් ඔය විදිහට ගිහිල්ලා අන්තිමටම ආන්න බලන්න සත්ත්ව පුද්ගල භාවයෙන් අයින් වෙච්ච තැන. දැන් තේරෙනවද ඒකේ ස්වභාවය? එහෙනම් සබහ දහම බවටම නේද අන්තිමට දී වෙලා ගිහිලා තියෙන්නේ. එහෙමයි කියන්නේ අපි දැන් හිතන් ඉන්නවා දියෑලි ගලන එක, දියෑලි වැටෙන එක, ගංගා ගලන එක, මේ වාතය හමන එක, මේ ඉර උදා වෙන එක, ඉර බැහැල යන එක, හඳ උදා වෙන එක, හඳ බැහැල යන එක, මේ ඔක්කොම සබහ දහම. ගස්වල ගෙඩි හැදෙන එක, මේ ඔක්කොම සබහ දහමේ ක්‍රියාවලියක් කියලා. ගෙවල් හදන එක, වාහන හදන එක, වාහනවල යන එක, රස්සාවල් කරන එක, දරුවෝ හදන එක ඒක අපි කියලා. අපි කරන්නේ අරක සබහාදහම කියලා. උතන නේද ප්‍රශ්නේ තියෙන්නේ? <laughs> එහෙමයි. ඔය වැට නේද ගලවන් යන්නේ ටික ටික. එහෙමයි. ආ. දැන් තේරුණා. <laughs> ඕක ගැලවිලා ඕක ඕක වෙන් වෙලා තියෙන්නේ මමත්වේ නිසා නේද? මම මගේ මගේ ආත්මය කියන තැනින් නේද ඕක වෙන් වෙලා තියෙන්නේ. වෙන් වෙලා. ආ ඒ කියන්නේ අන්න තාමත් තේරුන්නේ නැහැ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය මම මගේ මගේ ආත්මය කියලා ගන්න නිසා නේද ප්‍රශ්නේ තියෙන්නේ ඕක නේද ඕක නේද දී වෙලා යන්නේ අර විදිහට සක්කාය දිට්ඨි සක්කාය සංඥා සක්කාය චිත්ත කියලා නෝක දී වෙලා ගිය වෙලාවට ඒ බවටමපත් වෙලා නේද ආ මොකක් බවටදපත් වෙලා තියෙන්නේ තමන්ගේ ඒ සබාධම් බවට නේද ආන්නවරයි දැක්කද අන්න සබාධමේ රහස දැන් තේරුණාද <laughs> <laughs> ආන්න බලන්න. එතනදී නේද සත්පුද්ගල භාවයේම සම්පූර්ණයම දිය වෙලාම ගිහිල්ලා තියෙන තැන. ලේසි නෑ. දැන් ඕක දැන් අපිවම ඉවට ඕක දැන් හරි ලේසි නෑ උතෙන්ට එන්න. ඔව් ඉතින් ඒකනේ නැත්තම් මෙහෙම බැලි ගැට ගන්නට මෙහෙ වෙයියේ. නේද? මේ වෙයියේ නැත්තම් එහෙම වෙයියේ. නේද? ඒ ඒ අමාරුකම නිසා නේද නිය පිටට එන පස් ටිකක් වගේ කියලා පෙන්වන්නේ. ඒකෙන් පෙන්නුවේ බුදුරජාණන් පේනවා නේද? එතකොට එහෙනම් එහෙනම් ඔබට පේනවා නේද මේ කිසිවක් අහේතුක නැහැ කියලා. සියල්ල හේතුඵලයි. සියල්ල හේතුඵලයි. අන්න බලන්න. එහෙනම් මම හිතනවා ඔබට අහන්න ඕන දේ ඇහෙන්නේ නැති කියලා. එහෙනම් ඔබ අහන්න ආපු දේ ඔබට ඇහෙන්නේ නැති කියලා මට හිතෙනවා. එහෙමද? එහෙම. හොඳයි හොඳයි. ඒ කියන්නේ මේක ලේසියකට මේවා කෙනෙක්ට ඇහෙන්නේ නැහැ. ඔක්කොම ඔළුවට උඩින් යන්නේ. ඇයි යන්නේ? ඒ හේතු සකස් වෙලා නැහැ. එතකොට බලන්න ඔබ මොන තරම් මොන තරම් මේ ප්‍රාතිහාර්ය පාල දෙවිල්ල තියෙන්නේ කියලා මේ මේ මනුස්ස භවයට. එහෙනම් ඒ ප්‍රාතිහාර්ය පාල ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රාතිහාර්ය පාල මේ දහම ඇහෙනවා කියන්නේ ඒ ප්‍රාතිහාර්ය ආශ්චර්යය තමයි. ඇත්තටම. එහෙනම් ඔබ දකින්න එහෙනම් බලන්න හැම පාර ඔක්කොම රාග මාවතක යනකොට ලෝකයක් අල්ලන්නේ ඔබ විරාගමාවතක් තෝරගත්තා. ලේසියෙන් වෙන්නේ නැති දෙයක්. එහෙනම් බලන්න ඔබ මොනතරම් සුවිශේෂී චරිතයක්ද කියලා මේ වෙලාවේ. ඔබ මොන ඔබ ඇවිල්ලා තියෙන කාර්යය ඔබ දන්නවා කරන්න ඕන දේ දැන්. ඔබට ওই ලොතරැයි ඇදිලා තියෙනවා. ඒ ලොතරැයියේ සල්ලි ගන්න සල්ලි නොගෙන යන්න එපා. එහෙනම් බලන්න අපි මෙච්චර කල් ලොතරැයි ඇදුනා. මිනිස්සු වෙලා ඉපදුනා. වැඩක්ුත් නැහැ. සල්ලි ගන්න නැතුව ගිහිල්ලා ඔහේ. නිස්සාර ජීවිතයකට ගිහිල්ලා අන්න බලන්න. ඉතින් හොඳයි ඕක දැනින්න දැනින්න මොකද වෙන්නේ? ඔබ දැන් බලන්න එළියට දුවන ගමන නතර වෙනවානේ. එහෙමයි. බලන්න දැන් එළිය එළිය හොයන්න කතන්දරයක් නැහැ. එකයි තියෙන්නේ මෙච්චරයි තියෙන්නේ. මේ කතන්දරේ දිහා දකින්න. ඒ වෙන සිද්ධිය වෙනවා. අන්න බලන්න. එන ඔබ දැක්ක හමුණුවන රේල් පීල් දෙකක් උඩ ගිය කෝච්චිය ඇත්ත කතාව. ආ ඔබ දැන් ආයේ කෝච්චියෙන් දැන් ওই කෝච්චිය නගින්නද කැමති බහින්නද කැමති? <laughs> දැන් බහින්න ඕනේ. ආ එහෙනම් ගෙන යන්න. අන්න දැනගෙන යන්න. අන්න හරි. එහෙනම් දැන් එහෙනම් බලන්න දැන් ওই කෝච්චිය ඔබ දැනගත්ත තැන ඉඳලා ওই කෝච්චිය බලන්න මෙහෙවන්නව ඔබට පුළුවන් වෙනස් කරන්න. එයාට පාර කියන්න පුළුවන් ওই පාර වෙනස් කරන්න හැටි. ආ දැන් ඔබ නගින්න අන්න බලන්න. දැන් ඔබ ওই පාර මාරු කරනවා. ඉස්සරහට ගිය කෝච්චිය ආපස්සට එන්න පටන් ගන්නවා දැන්. ඒක තමයි දැන් සිද්ධ වෙන්නේ. අන්න බලන්න. <laughs> ඈ ඒ කෝච්චියෙන් ඔබ ওই විදිහටම ආපස්සට ආපස්සට ඇහිලා පටන් ගත්ත දැනටම ඇවිල්ලා ඔබ කෝච්චියෙන් බැහැලා යනවා. ඒක තමයි වෙන්නේ. ඒක තමයි දැන් ඔබ කරන්නේ. හ්ම් ඒ කියන්නේ ඔය කෝච්චිය පදවන්න ඔබ දක්ෂ වෙනවා එතකොට. ඔය කෝච්චිය ඔහෙට යන්න නොදී ඔය කෝච්චිය ආපස්සට පදුව ගන්න ඔබ දක්ෂ වෙනවා. ඔබ දක්ෂ වෙලා ආන්න හරි. ඔබ ඒ දක්ෂ වෙලා ඒ කෝච්චිය ඒ පැත්තට ටික ටික ටික ටික එකපාර අමාරුයි. එකපාර අමාරු යන කෝච්චිය නවත්ත ගන්න වෙනවා ඉස්සල්ලා මෙහෙනන්නේ. අන්නේ නවතින තැන තමයි සම්මාදිට්ඨියට එන තැන. සත්‍ය ඥාන පහළ වෙන. එහෙනම් දැන් නැවතිච්ච තැන ඉඳලා ආපස්සට ගෙනියන්න වෙනවා කෝච්චිය. ආ ඔබ වැඩි ගමනකට අමාරුයි. දීසි නෑ. ලේසි නෑ. ආ එහෙනම් ඉස්සල්ලාම නවතින්න කිව්වනේ අඟුලිමාලට. එහෙනම් ඔබට එහෙනම් ඔබටත් තියෙන එකමයි නේ. ඉස්සල්ලා නවතින්න ඕනේ නේ. අහන්න දුවන ගමන් නතර වෙන්න ඕනේ ඉස්සල්ලා. <laughs> නතර වෙච්ච කෙනාට තමයි හැරෙන්න පුළුවන්. හැරිලා අවසට එන්න පුළුවන්. ආ ඒක තමයි වෙන්න ඕනේ. එදා ඒ ඒ අඟුලිමාලට උනේ කොහොමද? සුනීත සෝපාකට උනේ කොහොමද? ඈ පටාචාරාවට උනේ කොහොමද? ඔය ඔක්කොටම වෙච්ච දේම තමයි ඔබටත් තියෙන්නේ. මටත් තියෙන්නේ. ඒ විදිහමයි ඒකමයි සිද්ධ වෙන්නේ. ආන්න හරි. හොඳයි එහෙමනම් මම හිතනවා ඔබට මොන හරි තියෙනවද කියලා ඕන දෙයක් අහන්න. කිසි ප්‍රශ්නයක්. ඔබතුමා ඔබතුමාගේ වෙලාව ගැන අපි හරීම ඉතින් ඔබතුමාට ඉතින් රෝගාවම ලැබෙන්න ඕන. තව තවත් සත්‍ය ධර්මයේ ලෝකෙට මේ දැන් මොහොම කරුණාවෙන් ඔබතුමාගේ ඒ ඒ ඒක ඒ කටහඬේම තියෙන ඔබතුමාගේ තියෙන කරුණාවන්ත ගතිය අපිට හරියට දැනෙනවා. ඉතින් අපිටත් ඇත්ත මහත්තයා කියපු කතාව සහතිකත් අපිට මේවා YouTube එකෙන් ලැබෙන්නෙත් මං හිතන්නේ විශ්වයෙන් අපිට දෙන මොකක් හරි ඒකත් හේතුඵලයක්. අන්න හරි. ඒක තමයි. ඒ දහම් ඇහින්නේ ඒ සබහා ඔබට දැන් සකස් ඒක තමයි සිද්ධ මේක සකස් වෙන සකස් වෙන ඔබ නිවෙනවා. කාටවත් ඔබව පත්තු කරන්න බෑ ආයි. කිසි කෙනෙක්ට ඔබව ගිනි තියන්න බෑ. අර 11 ආකාරයකම ගින්නින් ඔබ නිවෙනවා. ඔබට ඒක දැනෙනවා. ඇතුලාන්තයට ඒක දැනෙනවා. ඇතුලාන්තයේ පරිවර්තනයේ සිද්ධ වෙනවා. ඒක වචනවල පොත්වල තියෙන දෙයක් නෙමෙයි. ඒවා හිතන දෙයක් නෙමෙයි ඒ ඒ ඒ විපර්යාසය ඒ විදිහටම සිද්ධ වෙනවා ඔබට අත්දකින්න අත්විඳින්න මේ ගමන යන්න තියෙන ගමන සාදු සාදු සාදු ඔබතුමාගේ දැන් ඔය මේ WhatsApp group එකට අපි දැන් සම්බන්ධ වුණානේ ඔබතුමාගේ Zoom සාකච්ඡා තියෙන්නේ කොයි වෙලාවේද අපිට ඒ live අහන්න පුළුවන් ඒවා හොඳයි මම ඒක මම ඒකට දානවා ඒ තියෙන වෙලාවට මම ඒවා ගැන වැඩි යදුවන්නෙත් නැහැ මොකද අවශ්‍ය කෙනා එනවා මම මේ ගෲප් එක හැදුවේ ඇත්තටම Zoom සාකච්ඡා කරන්න නෙමෙයි මම මේ ගෲප් එකට ඔයගොල්ලෝ ඉල්ලලා තිබුණා මාව කොහොම සම්බන්ධ කරගන්නේ කියලා නේ එහෙනම් ඒ සම්බන්ධ කරගන්න පාරුවක් තමයි ඒක හදලා දුන්නේ ඒ පාරුවේ ආපු අය කැමති අය මට කතා කරනවා ඒගොල්ලෝ ප්‍රශ්න විසඳගෙන යනවා යනවා කොහමද ආවේ එහෙම තමයි මට මට අවශ්‍ය නැහැ සූම් සාකච්ඡා කරන්න එහෙම කරන්න අවශ්‍ය නැහැ ඕන කෙනා කතා කරන්න ආන්න එයා කතා කරලා ආන්න දැක්කද ඒකටයි එහෙම නැතුව ඒකත් ආයි ඒක ආයි එහෙම යන්න ගියහම ඒක ආයි ප්‍රතිපදාවක් කරගන්නවා තව ආයි ඒකත් නෙමෙයි වෙන්න ඕනේ ඇත්තටම ඒකත් නෙමෙයි තමයි මේ මේක ගැටලුව මාව මාව මුණ ගැහෙන්න ඕනි කිව්ව කාරණාව ඉෂ්ට කළ දෙන්න ඒක හැදුවේ ඒකෙන් මාව මුණ ගැස්සෙච්ච ඒගොල්ලෝ ප්‍රශ්න විසඳගෙන ඒගොල්ලෝ යනවා නිදහස් වෙලා ඒකයි වෙන්නේ. එතකොට බලන්න ඔබත් ඇලිලා නැහැ මමත් ඇලිලා නැහැ. එතනත් ගැටිලා නැහැ නේද? එහෙමයි. ඒ ඕන කරන කෙනා කුමාරි හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා එයා ලියා ගන්නවා ගැටි. <laughs> එයාගේ ලියාගෙන එයා යනවා. එහෙම තමයි යන්නේ. එක්කිනා එක්කිනා එක්කිනා එක්කිනා ඒගොල්ලෝගේ ගැටුළු ලියාගෙන ඒගොල්ලෝ නිදහස් වෙලා යනවා ටික ටික. ඒක තමයි වෙන්නේ. ඇත්තටම මේ මහත්තය දැන් අපි දැන් මම අපි දෙන්නම ඇත්තටම ඉතින් අපි දැන් ඉතින් මේ ඉන්නේ මැදිවිය නෙවෙයි දැන් මැදිවියත් වංගල මහත්තයා බලපු දෙන්නේ ආ ඒ ඒ මොකක් වුණත් ඔබ පුදුම පුණ්‍යවන්තයි ඒ කියන්නේ ඔබ පුදුම පුණ්‍ය කුසලයක ඉන්න දෙන්නේ ඒ පුණ්‍ය කුසලයේ බලන්න කොච්චර ඔබගේ අතීත බව බව දකින්න පුළුවන් ඔබට මේ වෙලාවේ නේද ඔබ ඒ ආපු නිස ගමනක මේ එක මන්සද්දියක් මෙතනදි වෙන්නේ නේ එක මන්සන්දිය. එහෙනම් මෙතනදි මේ ගැටේ මේ මගේ නම් ඉතින් ඇත්තටම මම නම් ගොඩක් මේ මගේ දරුවෙක් නිසා මං හරි කරදරවලට මේ වුණා. හැබැයි ඒක මට හැබැයි විශ්වනාගත්ත ආශිර්වාදයක් වුණා. ආන්න හරි. අන්න ඒක තමයි දකින්න ඕනේ. එතකොට බලන්න ඔබ මෙතනින් නිදහස් වෙනවා කියන්නේ. ඔබ දකි ඔබ නොදකින තව චූටි තැනක් මම පෙන්වලා දෙන්නම් අවසාන වශයෙන්. ඒ කියන්නේ ඔන්න බලන්න ඔබ මෙතනින් නිදහස් නොවුනොත් ආයිතර ಜಾති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බව ආයතරණ පටිලාභෝ කියන තැනට යනවා නේද? එහෙමයි. අන්න බලන්න ඒ ගිහිල්ලා ආයිත් මේ වගේ මේ වගේම ගමනක් යනවනේ. මේ වගේ කොච්චරක් දුරක් යයිද? යන්නේ කියන්න බෑ නේද? අන්න බලන්න අනන්ත සංසාරයක යන්න හැදෙනවා. බලන්න ඒකත් එක්ක තව කට්ටියක් යනවා නේද එතකොට ඔබත් එක්ක. ඒ ගමනේදී. අන්න බලන්න දැන් බලන්න දැන් මේ මේ ඔබ ඉන්න අත්භවයේ ඔබත් එක්ක කොච්චරක් දෙනෙක් මේ ගමනේදී ඔබට ඔබට සම්බන්ධ වෙලා ඉන්නවද දැන් මේ තැන හොඳට බලන්න ඔය වගේම ඔබ මෙතන නිදහස් නොවුනොත් අනාගතයේදීත් ඔය වගේම ගමනක් යනවා නේද එහෙමයි ඔබ හිතන්න දැන් ඔබ නිදහස් වෙනවා අර අනාගතේ යන්න ඔක්කොම නිදහස් නේද එතකොට එහෙනම් ඔබ විතරද නිදහස් වෙන්නේ හොඳට බලන්න මේ කතාව ඒ කියන්නේ ඔබ හිතන්න ඔබ මීට අවුරුදු ගාණකට අපි හිතමු ඔබ අතීතයේ ගම තැනකට ගිහිල්ලා ඔබ නතර වෙනවා. ඒ කියන්නේ ඔබට අතීතයට යන්න ඥානයක් හම්බ වෙනවා. ඔබ ඒ අතීතයට ගිහිල්ලා අවුරුදු ගාණක් අතීතයට ගිහිල්ලා හිතන්න. ඔබ හිතන්න ඔබ ඔබ ඔබ ඔබ විවාහකයිනේ දෙන්නම. එහෙමයි. අන්න හරි. ඔබ විවාහකයි. හරි. ඔබ දෙන්නම විවාහ වෙච්ච දවසට යනවා අතීතයට. ගිහිල්ලා ඔබ ඒ දවසේ ඔබ හිතන්න ඔබ විවාහ නොවුණා කියලා. ඔබ තීරණය වෙනස් කරනවා නෑ මං කසාද බඳින්නේ නෑ කියලා. තීරණය වෙනස් කරා. බලන්න ඒ වෙනස් කරපු මොහොතේ ඉඳලා අද වෙනකන් මුළු ලෝකෙම වෙනස් වෙලා නෑ. මේ එක සිද්ධියක සිද්ධ වෙලා නෑ නේද? ඔබ ඔබ ඔබත් ඔබ සහ ඔබත් එක්ක සහ ඒ සියලු නෑ මට කියන්න ඒ කියන්නේ ඔබට පේනවා නේද මම කියන තැන කොච්චරද කියලා. <laughs> ඒ සියල්ලන්ගෙම සියලුම දේවල් වෙනස් වෙලා නේද? එහෙමයි එහෙමයි. දුවට ඔබ එක්කෙනෙක් වුණා නම් එහෙම වෙනවද? <laughs> අන්න මුළු ලෝකෙම වෙනස් වෙලා නේද එහෙනම් මේ වෙනකොට? එහෙමයි. එහෙනම් බලන්න ඔබ එක්කෙනෙක් වුණා නම් එහෙම වෙනවද? එහෙම වෙන්නේ එහෙනම් ඔබට පේනවා නේද මේ ලොකු ධර්මතාවයක මේ ලොකු පැනල් එකක ඔබ එක මූලයක් විතරයි කියලා. අන්න බලන්න. ඒ මූලයේ වෙනස් වීම මුළු ඔක්කොම පැනල් එකටම බලපානවා නේද? අන්න බලන්න. එතකොට එතකොට මේ මේ මම ටිකක් ගැඹුරු කතාවක් ඔබට කියන්නේ. එතකොට බලන්න එහෙනම් ඔබ දැන් ඔබේ මේ වෙනස් වීම අර අර ඔක්කොගෙන් වෙනස් වීමකට බලපානවා නේද මුළු ලෝකයක්ම වෙනස් වෙන්න. එහෙමයි. එහෙනම් එහෙනම් මේ මේ වෙනස් වීම මුළු ලෝකෙකටම බලපානවා නම් ඒක සුබ පැත්තකට නම් අන්න බලන්න ලෝකයක් නිදහස් කරන්න පුළුවන් තැනකට නේද ඔබපත් වෙන්නේ එන එක බුදුවරයෙක්ගේ පහළවීම එක ප්‍රඥාවන්තයෙක්ගේ පහළවීම එක අරියතුන් වහන්සේගේ කෙනෙක්ගේ පහළවී අරියතුන් වහන්සේ කෙනෙක් ඇතිවීම බලන්න මුළු ලෝකයක් විශ්වයක් වෙනස් වෙනවා නේද මුළු ලෝක විශ්ව ධර්මතාවයක්ම වෙනස් වෙනවා නේද ඔව් ඒක නම් ඉතින් එහෙනම් කියලා දේ නිම කරන්න බැරි තරම්. එහෙනම් එක්කෙනෙක් පහන නිවුන වගේ නිවිලා ගිහිල්ලාද අර ඔක්කොම නිදහස් වෙලා ගිහිල්ලාද උතනින් යහට යන්න හිටපු අය ගමනේ. එපමණ නිදහස් ඒ කියන්නේ ඔබ බලන්න ඔබේ කතාව විතරක්. ඔබ මෙතනින් නිදහස් නොවුනොත් ආයේ ඔක්කන්තියක් වෙනවම නේද? ಜಾති සංජාති ඔක්කන්ති කියලා. එක්කෝ බිත්තරයකට එක්කෝ මෞකුසකට එක්කෝ සංචේතිත එක්කෝ මේ ඕපපාතික කියන මේ හතරෙන් එකකට යනවම නේද? එතන ඉඳලා එතනින් බලන්න ওই ගමන කෙලවරක් නැති ගමනක් නේද ওই තියෙන්නේ. එතකොට බලන්න ඒ යන ඔක්කොමලව නිදහස් නේද උතනින්. එහෙමයි. අන්න ඒකයි මම මේ කිව්වේ. බලන්න ඒකත් එක්ක එතකොට අර ලින්ක් වෙන ඔක්කොමත් නිදහස් නේද? ඒ කතන්දරින් මේ වෙලාවේ. හ්ම්. හ්ම්. ඔබට පේනවද එහෙනම්? ඔව්, ඔව්, එහෙනම් ඔව්. ඔබ තනියෙන් මේ ගමන නිදහස් වෙනවා නෙමෙයි නේද? එහෙමයි එහෙමයි ඇත්ත ඒක ආ, ඒක හරි ගැ- හ්ම්. ඔබ මේක දකින්න මහා ගැඹුරින්. හරිද? <laughs> ඔබට එතකොට තේරෙයි ඒ ඒ ඔක්කොම මිනිහෙන් ඔබට එහෙනම් මේ වෙලාවේ හිස ගිනිගත්තෙකු කෙනෙක් වගේ මේ ධර්මයේ දැකලා නිදහස් වෙන්න ඕනේ ඔබ. නිදහස් වෙන්න ඕනේ. අන්න බලන්න අර ඔබට දකින්න ඕනේ අනාගතේ යන්න තියෙන ගමන. මේ වෙලාවේ. එන ඔබට දකින්න ඥානෙ දැන් ආව නේද මේ වෙලාවේ? ඔබ දැක්ක නේද දකින්න පුළුවන් නේද දැන්? දකින්න පුළුවන්. ඒ කොතන ඉපදුනත් ඇහැ කන නාසය දිවකය මනක් එක්ක තමයි ඉපදෙන්නේ. එක්කෝ ඒ හයත් එක්ක එක්කෝ ඕකෙන් තුනක් එක්ක එක්කෝ එකක් එක්කෝ කොයි ආකාරයකින් හරි මොකක් ඉපදුනා. මොහොතක් පාසා ඉපදෙන්නේ හිතක් නේද? හිතක්. ඒ හිතේ ස්වභාවයේම දුකක්ම නේද? ඒ පංච උපාදානස්කන්ධයෙන් හටගන්නේ. ඔව්. ආන්න බලන්න මේ දුක ගෙනියන්නේම සංසාරෙට නේද? දන්නේ නැතුව. ඒ කියන්නේ ඔබ දැන් ඔබ දුක අවබෝධ කරා. දුක අවබෝධ කරනකොට ඔබ දැක්ක වේදනාව කියන තැන එකයි තියෙන්නේ කියලා. සැප දුක් උපේක්ෂා කියලා තුනක් නෑ. එකයි තියෙන්නේ දුකක් විතරමයි. මේ දුක දුක තියෙන නිසා කෙනෙක් හොයාගන්නෙම සැපක්. ආයි වැටෙන්නෙම දුකකටමයි. ආයි හොයන්නෙම සැපක්. ආයි වැටෙන්නෙම දුකකටමයි. එහෙනම් මේ සංසාර නිමක් නොවන සංසාර ගමන යන විදිය පේනවද? වේදනාපච්චය තණ්හා වෙලා. මේ තණ්හාව අඩුවා ගේ හදන හැටි පේනවද ඔබට දැන්? අනේ ඔබට වැටේවා මේ කියන ගැඹුර. එහෙමයි. මම දන්නේ ඔබට මේක කියන්නත් මට හිතුණා අවසානයේට. ආයිසරයක්. <laughs> ඒක ඒක හරි වටිනවා මහත්තයා ඇත්තටම මේක දැන් මේක මේක එහෙනම් ඔබට පේනව නේද කොතන ඉපදුනත් ඉපදෙන්නේ දුකක් නම් ඒ ඒක ඉපදෙන කෙනා හොයන්නෙම සැපක් ආයි වැටෙන්නෙම මේ කලුවර ආගාධියටමයි කියලා. එහෙමයි. අනේ ඔබට වැටහිව මේ කියන ගැඹුර මේ මොහොතේ. ඈ මේ මොහොතේම වැටහිවා. මේක කෙනෙක් ඇහුවොත් කවදා හරි ඒ අයටත් මේ මොහොතේ මේක වැටහිවා. මේ කියන ගැඹුර මොකද්ද කියලා. ඈ ඔබේ ඥානීයට ඒක අහු වෙනවා ඇති මට මට හිතෙන්නේ අනේ ඒ එහෙම නෝනා නම් මේක කිය මේ ඔබට කියන්න හිතෙන්නෙත් නැහැ ඇත්තටම එහෙම සකස් වෙන්නෙත් නැහැ ඒක නිසා ඇත්තටම මේ කියපු ගැඹුරු කොච්චරද කියලා ඔබ දකින්න එහෙනම් මේ සංසාර බය ඔබට දැනෙන්න ඕනේ අපි දෙන්නම මේ මහත්තයා ඉස්සර මේ අපි ලංකාවෙත් ඉතින් ටීචර්ස්ලා අපි දෙන්නම රිටයර්ලා මේ අපිට දැන් හිතෙන්නේ දැන් අපි ඉගෙන ගත්ත දේවල් ඉතින් මම මැත්ස් එහෙම කෙමිස්ට්‍රි එහෙම කරපු එක්කෙනෙක් ඒවා මොනවද මහත්තයා මේ බුද්ධ ධර්මය ඉගෙන ගන්නකොට මේකනේ මේවනේ අම්මෝ මෙතන තියෙන ගැඹුර ඒ කියන්නේ ඒ කියන්නේ නෝන මෙහෙමයි ලෝකේ මේ ලෝකේ තියෙන විද්‍යාව එකයි ඒ විද්‍යාව තමයි බුදු පියාණන් වහන්සේ පෙන්නේ. උන්වහන්සේගේ ධර්මයේ තුල විතරයි විද්‍යාව. අනිත් සියල්ලම විද්‍යාව. සියල්ලම විද්‍යාව. ආ දැන් ඔබට තේරෙනවා. ඕන්නම් ඔබට මම කියලා දෙන්නම් DNA එක හට ගන්න විදිය. මම ඔබට කියලා දෙන්නම් මේ සියල්ල සිද්ධ වෙන විදිය. ඈ බුදු පියාණන් වහන්සේ තමයි ඒක පෙන්වන්නේ. ඈ <laughs> ඒ සියල්ලම අපි දවසක කතා කරමු මේ ගැන. ඔබලා හරිම සුදුසුයි ඒ වගේ දෙයක් කතා කරන්න. ඔබලත් එක්ක ඒ වගේ දෙයක් කතා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ සුදුසු අය ආපු වෙලාවකට විතරයි ඒ වගේ දෙයක් කතා කරන්න පුළුවන්. අපි දවසක් කතා කරමු. අපි මේ විද්‍යාව පෙන්වමු ලෝකෙට. හරි? හොඳමයි එහෙනම් ඔබ ඔබ දෙන්නටම මේ වගේ කාලේ අප වෙනුවෙන් මේ මේ දීපේ කියන ඔබතුමාට අනිවාර්යයක් පින් හොඳමයි එහෙනම් ඔබ ඔබ දෙන්නටත් මේ අප්‍රමාණ විද්‍යාවක් ලෝකට එලි කරන්න ඔබතුමාලා ඔබතුමීලා දෙන්නත් මේ වෙලාවේ දායක වුණා. ඒකෙන් තව බොහෝ දෙනෙක් තව බොහෝ දෙනෙක් විද්‍යාවටපත් වේවි. අරිය ඇහක් පිට මේ විවර කරගනීවි. ඉතින් ඒ සියලු පුණ්‍ය කුසල් ඔබතුමීලා දෙන්නාගේ මේ සංසාර ගමන නිමා කරන්න මේ අවසාන කයක් දරන භවයම වෙලා මෙතනින්ම නිදහසලා යන්න ඒ උතුම් පූර්ණයට ඒ නිවනටමපත් වෙන්න මේ සියලු පුණ්‍ය කුසල් උපනිෂ වේවා ඔබතුමීලා දෙන්නට අනුමෝදන් කරනවා. හොඳයි. ඔබතුමීලා දෙන්නට වෙන තෙරුවන් සරණයි. එතකොට මහත්ය මේ දැන් අපිට බැරිද ඔබ ඔය